අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පාද පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලොම දෙනායේ සඳහා tempත් වෙමු සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං වදන්ති නතං මයිහං යේ වදන්ති නතං අහං එවං පාපීම ජානාහි න මග්ගම්පි දක්ඛසීති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ පවත්වන ධර්ම දේශනාවට අදාළ ඒ ගත්ත කස්සක සූත්‍රයෙන් නිගමන ගාතාවක් මම මේ අද දවසට මාතෘකා කරේ අපි මේ මෙතුවක්කල් දැනගත්ත ඒ දස ආයතන වලින් අපි වට අහුවෙලා මාර්ගපාක්ෂික වෙන්නේ කොහොමද? වට අහුවෙන්නේ නැතුව ඒකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එකට බොහොම විෂිතුරු සිද්ධි බහුල මේ කස්සක සූත්‍රය සරුවචනංශ අපිට කියලා දෙන්නේ බේරිලා ගමන් කරන්න දෙමව්පියෝ දරුවන්ට කියලා දෙන්නා වගේ. ඉතින් ඒ නිසා මට හිතුණා ඒක ඒ සූත්‍රය අද මේ දවසේ මාතෘකාවේ ප්‍රධාන අංගය බවට පත්කරනද මම ඊයේ මතක් කර විදියට සවැත්නුර ජේතවනාරාමයේ කියලා කියන්නේ සරුවචනාංශිකේ සාසනේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පස්චිම කාලේ මුල් බුද්ධ ශාසනයේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු පිටිගත්තේ නෑ සරුවචාන්සේ ගහින් ගහට ගස් කලින් ගත යටට ඇවිදිමින් තමයි ගත කරේ සවැත්නුර ජේතවනාරාමේ පිළිගත්තට පස්සේ තව අවුරුදු 25ක් ගත වුණා එතකොට ආයතනීකරණය වෙලා ස්ථාන හැදිලා ආචාර්ය પરම්පරාවල් හැදිලා වැඩි ටිකක් යන පටන් ගත්ත වෙලාව අන්න මේ වෙලාවේදී පිරිස දුවට සරුවචාන්සේට නතු වෙලා ඒ කියන බණ කරමින් ගත කරන අවස්ථාවක්. ඒක ඒ සූත්‍රය විස්තර කරනවා තේන කෝපන සමයේන භගවතෝ භගවා බික්ඛු නිබ්බාන පරිසංයුත්තාය කතා ධම්මියා කතාය සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කිය. සරුවචනාංශයේ මේ හොඳට හිත යොදලා බණ භාවනා කරන සංඝයාට නිවනම අරමුණු කරලා ධර්ම කතාවෙන් සන්දර්ශනය කරලා පෙන්නනවා. මේ ගමනේ මෙන්න මේ වගේ අඩුම කුඩුම සම්පූර්ණ කරගෙන යන්න ඕනේ ගමනක් කියලා සම්දර්ශනය කරලා පෙන්නන ඔය ඇත්තෝ මෙතෙන්ද මේ ඇවිල්ලා තියෙන්නේ දීර්ඝ සංසාරයේ කඹුර කඹුර ඉඳලා දැන් ඔන්න බුදුන් දැක්කා. ඉතින් ඒක හැමෝටම හරියන්නේ පිං ඇති ඇත්තන්නේ විතරයි ඒක වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලාද අවස්ථාව පැහැර අරින්න එපා කියලා ඒකේ සම්දර්ශනය කරලා පෙන්නනවා දැන් ඉන්නේ සාසනේ. දැන් බුදුන් ඉදිරිපිට ඉන්නේ කියලා. ඊට පස්සේ උංග දෙනෙක් එතකොට දන්නේ මේ කතා කරන්නේ සරුවච්චන් වහන්සේත් එක්ක කියලා. ඉතින් සරුවච්චන් වහන්සේම ඒ කෙනාට සංසාර ගමනේ ඉන්න ඉතාමත්ම සම්දිස්ථානක වැදගත් තැනක හැරවුම් ලක්ෂය කියලා ඒක යාට සමාදම් කරනවා. උච්චතර අමාරුද කල්කින් බුදු කෙනෙක් උපදින්නේ දුක දුක කිනි මිනිසත් බව ලැබ ගන්න. දැන් ඉන්නේ බුදුන් ඉදිරි පිට මම මිනිස්සෙක් කියන එක බුදුහාමුදුරුවෝ Taman ඉදිරියට එන එකට සමාදම් කරනවා. ඉස්සලා පෙන්නනවා. අමාරු ගමනක් යන්නේ ඔක්කොම අපායේ. යන්නේ ඔක්කොම එක එක රස වින්දන වලට උඹ මම දැන් බුදුන් ඉදිරියට ඉන්නේ. ඒක සමාදන් වෙන්න කියන. ඉතාමත්ම කලාතුරකින් කියන්නේ තමයි බුදුන් දැකලා මේ බුදුන් කියලා අඳුරගන්නේ. බුදුන් දැකලා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණා දැන් උච්චාරය කියලා සමාදන් වෙන්නේ බොහොම කලාතුරකින් නැත්තම් කියනවනම් උඟ දෙනකොට සද්ධාව නැහැ. විසෝබන සද්ධාව නෙවෙයි මේ කතා කරන්නේ වැඩ කරන සද්ධාව. ඊට පස්සේ ඒ කෙනාට කියනවා දැන් බුදුන් දැක්කට මදි ඊට පස්සේ වැඩ කරසක් දෙනවා. ඒවට සැදී පැහැදී කටයුතු කරන්න ඕනේ. එතකොට හුඟ දෙනෙක් කියනවා අමාරුවෙන් තමයි බුදුන් දැක්කේ. නමුත් මේක දවසට මෙච්චර පරියන්ක කරන්න ඕනේ, මෙච්චර සක්මන් කරන්න ඕනේ, රැට නොකා ඉන්න ඕනේ, පවුලේ අයත් එක්ක සම්බන්ධකම් ඈත් කරන්න ඕනේ, මේ ඔක්කොම දීලා දාන්න ඕනේ කියනකොට ඉතින් ටිකක් චර්චුරු ගෑවෙනවා. ඉතින් ඒක බුදුජානන්සේ සමුත්ත්‍යජනය කරලා පෙන්නනවා. උඹ දැන් මේ වෙනකන් කරපු කැපකිරීම වැඩි ඉස්සරහට තියෙන ටිකයි. ඒකත් මේ විදිහටම කැප කරලා දාන්නේ. ඉතින් ඒක ටිකක් අඟෙන් ඇටයක් ගන්නවා වගේ වැඩක්. හැම කෙනාට මෙතන දැන් මෙච්චරත් කරලා තවත් කරන්න තියෙනවා කියනකොට උනාසේක උත්තේජනය කරලා පෙන්නනවා. යම් කෙනෙක් නිවන් දැක්කනම් දැකලා තියෙන ඕම තමයි. මේ ආවට ගියාට නිකන් ලෙඩ කපුට වැල කන්න වගේ මේක කරන්න බෑ කියලා සමුත්තේජනය කරනකොට කෙනෙකුට බුදුන් ඉදිරියටපත් වෙච්ච කෙනෙකුට අමාරුකමක් බැරි ගතියක් දැනෙන්න පුළුවන් ඊට පස්සේ බුදුන්වහන්සේ සම්පහන්සනය කරනවා පිටරත ගහලා කියනවා මේ ගමනෙන් තමයි ගිය හරියක් හරියන් වහන්සේලා ගිහිල්ලා තියෙන්නේ රහතන් වහන්සේලා උඹටත් මේ මූලික සුසුකම් තියෙනවා පින් තියෙනවා යම් කියලා. ඉතින් මේ විදිහට අර නිවනෙන් කුළු ගන්නකොට ඒ සංඝයා දැන් මේ සරුවචන සිද්දටපත් වෙලා දැනටමත් පැවිද්ද ලැබලා ඉන්න සංඝයා තේචහි අට්ඨිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාත. ඒ කියලා දෙන වචනයක් වචනයක් පාසා නැත්තම් මේ සරුවච්චන් වහන්සේ උගන්වන වචනයක් වචනයක් පාසා ඒ සංඝයා අහනවා අට්ටිකත්වා මානසිකත්වා මේ කියන වචනේ අර්ථ තේරුම් ගනිමින් අරක මතක නැතුණා මේක මතක නැතුණා ඒකටම හිත යොදලා අට්ටිකත්වා මානසිකත්වා ඒක හොඳට හිතින් ගලප ගනිමින් සබ්බං චේතසෝ සමනා හරිත්වා මුළු හදින්ම gedara එක හිතක් එව නැත්නම් මේ පොල් ගාන ගමන් බනහනවා කාර් එකේ ලොන ගමන් බනහනවා නෙවෙයි ඒ සඳහාම සැදී පැදී සිට ඉතින් බොහොම කලාසෝකී වෙන දෙයක් ඒ ධර්ම ගෞරවයේ සබ්බං චේතසෝ සමන්නාත මුළු හදින්ම නැත්නම් දෝතිම්ම කියලා කියන්න පුළුවන් ඒ සඳහාම අප කැප වෙලා ඔහිතසෝතෝ කන්නමාගෙන අනේ බාහිරින් අපිට බාධාවක් නොවේවා මේ බණ ටික අහගන්න ලැබේවා කියලා ඔහිත සෝතෝ ධම්මසුනා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා ශ්‍රාවක පිළිස ඒකටම නැමිලා කාන්දමකට නිකන් යකඩ කෑල්ල ඇල්ලුවා වගේ බණහන වෙලාවක්. ඉතින් මේකේ ඉන්නකොට මාර්යා කල්පනා කරනවලු මේ බණ මෙහෙම දිගට අහගෙන ගියොත් නම් මේ කට්ටිය නිවන් දකිනවා මගේ රාජ්‍යයෙන් පැනලා යනවා. මාර රාජ්‍යයෙන් පැනලා යනවා. සංසාර සාගරේ ඈතර වෙනවා. මම මේක පොඩ්ඩක් අවුල් පාස කරන්න ඕනේ, කරදර කරන්න ඕනේ කියලා මේ බණ කී කියා ඉන්න පිරිස මැදට කඩාගෙන වදිනවා කුඹරකින් කොට වෙච්ච ගොවියෙක් වාගේ කකුල් දෙකේ මඩ ගාගෙන දිය ගහක් කරේ තියාගෙන කෙවිතකුත් අරගෙන කාටවත් මායින් කරන්න තෙයිලා බුදුජානසෙන් අහනවා ශ්‍රමණය මගේ හරක් දෙන්න දැක්කද කියලා. ඉතින් ඔක්කොටම හරි පුදුමයි. එම බණ කියන කෙනෙකු ළඟට හෝ ਸਰවඥයන්ස් ළඟට කවුරුත් එහෙම බාධා කරන්නේ නැහනේ. ඉතින් ඔක්කොමලා වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. නමුත් ਸਰවඥයන්සේ හැරෙනකොට දැනගන්නවා මේ අසවල තමයි එන්නේ කියලා. ඉතින් කියන පාපි මාර ඔබට හරක් දෙන්නකින් ඇති වැඩේ මොකද්ද කියලා. ඉතින් මේ මාර්යා කියලා ආමන්ත්‍රණය කරනකොටම මාර්යා දැනගන්නවා මම මොන මායන් දාගෙන ආවත් සර්වචන්සි මාව අඳුනගත්තා කියලා ඊට පස්සේ ඒ අර කරන්න ආපු බාධාව එහෙම නැත්නම් සංඝයාගේ හිත කලකොල කිරීම සඳහා කියනවා ඇඟිල්ල දික් කරලා තරවටු කරලා ශ්‍රමණය ඔය ඇත් දෙක මගේ ඔය දකින්න රූප තේරම මගේ ඒ රූප බලන් යොදන හිතත් මගේ. ඔය කනත් මගේ, බහන ඔක්කොම සද්දත් මගේ. ඒකට යොදන සෝත සම්පස්ස විඥානයත් මගේ. ඔය නැහැයත් මගේ, එන ගඳත් මගේ. ඒ නහය ගඳ විඳින හිතත් මගේ. ඔය දිවත් මගේ, රසත් මගේ. ඒ සෝත් ජීව සම්පස්ස විඥානයත් මගේ. ඔය කයත් මගේ, කයට ලැබිලා තියෙන පහසත් ඔක්කොම මාර පාක්ෂිකයි. ඒව විඳින හිතත් මගේ. ඒ නිසා ඔබ මයින් කොහෙන් ගැලවිලා බේරෙන්නේ? ඔබ කොහෙන් මගෙන් ගැලවෙන්නද කියලා මාර්යා මේ බෝලයක් දානවා මේ පැත්තට යං වදಂತಿ සෝ ඉමන්ති මම ඉදන්ති යමේ කියනවනම් මේ ලස්සන රූපේ දැකපු ඇහැ මගේ කියලා යම් කෙනෙක් කියනවනම් යේ වදಂತಿ මමන්තිච ඒ දැකපු රූපේ මම මගේ එකක් කියලා ඒ මිනිහට මනසකුත් තියෙනවනම් හොඳට මගෙන් ගැලවමක් නැහැ කියලා නිසා අපි අපිට මේ බූදල් තියෙනවා මේක මගේ කියා ගන්නවා. නම්බුනාම තියෙනවා මේක මගේ කියා ගන්නවා. දරුවෝ ඉන්නවා මගේ කියා ගන්නවා. ගෙවල් දරුවන් නිශ්චල චංචල දේවල් තියෙනවා. මේ මේ දේවල් දැකපු ඇහක් මට තියෙනවා. මේ මේ දේවල් දැකපු කනක් මට තියෙනවා. අසුවිරු ඥාන තියෙනවා. මෙහෙම ගඳ සුවඳ දන්නවා, රස පහස දන්නවා. කයට මම මේ මේ සැප විඳලා තියෙනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් උන්දලාට කොහි ගැලවුමක්ද කියලා බුදුසෙන් අංශයට ආඩපාලි කියනවා. බුදුරජාණන්සේට කියලා කියනවා මේ රාජ්‍ය උඹලට ගැලුමක් නැහැ කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යං වදන්ති මම ඉදන්ති. යමෙක් කියනෝ නම් මාර මේ මේ රූප ලස්සන දකින්න රූපලයිත ඇහැ මගේ කියලා උන්දට ගිහිල්ලා බණ කියපන්. ওই කියන කතාව කියපන්. යේ වදන්ති මමන්තිච අනේ මම අසවල් අසවල් දේ ලැබුවා දකුණා කියලා කවුරු හරි කියනෝ නම් උන්දට ගිහිල්ලා බණ කියාපන් මං කවදාකවත් මේ ඇත්ත එක මගේ කියාගන්නේ නැහැ. මං කවදාකවත් මේ දැකපු රූප මගේ කියා ගන්න. ඒ නිසා ඔබ දැනගනින් ඒවම් පාපීම ඥානයි නැතේ මග්ගම්පි දක්කසිති මං ගිය පාරේ හොලඟක්වත් උඹට අල්ලන්න බෑ කියලා. ඉතින් එතකොට යම් කිසි කෙනෙක් මේ ඇසේ අඳුන් ගාගෙන ඇහැ ලස්සන කරගෙන මේ ඔක්කොට පෙන්වන්න හදනවා මට නිල්වන් මානිල්වන් ඇස් දෙකක් මට තියෙනවා. එහෙම නැත්නම් මට මේ මේ ලස්සන දේවල් ඇහෙන කනක් තියෙනවා නැත්නම් මට මෙච්චර බෞද්ධ ඥාන තියෙනවා. එහෙම නැත්නම් මගේ නහය ඔය ගඳ බලන්න යන්නේ සුවඳ බයි විඳින්නේ. මේ සුවඳ විඳින්නවට මම සෑහෙන කාශ්මීර දේශයෙන් හරි වෙන අරාබි දේශකින් ගినాපු සුවඳ තියාගෙන මම ඉන්නේ. එහෙම නැත්නම් දිවට රසමසවුළු මම දෙන්නේ දරුවන්ටවත් මම දෙන්නේ නරක දෙයක්. මම බොහෝම සුද්ධ ආහාර වළඳන්නේ. දිව මගේ, ආහාර මගේ, මට පස්සට විල්ලුද තියෙනවා ඇති වෙන්න සැප පහසු කොට්ට මෙට්ට යාන වාහන කියලා ඒ කියන හැම කෙනාටම මාරයා කියන ඒගොල්ලෝ මගේ සුවච කීකරු ගෝලියෝ. උන්දලා ඔක්කොම ගැලවුමක් නෑ. එතන බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් කියනවා නම් මේක මගේ ඇහැ කියලා මම එහෙම කියන්නේ කියන කෙනාට ওই බණ කියපන්. ඔබ කියන කතාව ඇත්ත. යමෙක් කියනවා නම් ඒක මගේ කියලා මමයි දැක්කේ මගේ ගැත්තේ තියෙනවා මම බලන රූප මට ඕන විදිහට මට බලන්න මං අහන සද්ද මට ඕන විදිහට අහන්න පුළුවන්. මගේ රේඩියෝ එක වල channel මාරු කරන්න පුළුවන්. මම බලන රූප වල channel මාරු කරකට ඕන නිකම් මට බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගන්ධ රස පහද මේ ගෙදර තියෙනවා මට ඕන විදිහට හරවන්න පුළුවන් කියලා යමෙක් කියන උන්දර ගිහලේ කියාවා. මං ගිය පාරේ හුලඟක්වත් උඹට දැනගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මේක බලනකොට පේනවා අපි මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විශේෂයි අසුචියට වැඩිච්චි අසුචි පණුව වාගේ මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කඹරනවා. ඊටසේව දකින්න ඇහැ කන දිවනාසේ ලක්ෂණ නම් හොඳට තියෙනවා නම් අනික් අයට වැඩිය අපි ආඩම්බර වෙනවා. ඒතර කවුද ආඩම්බර වෙන්නේ? මායя විතරයි. මේ කතාවෙන් වැඩියෙන් ලකුණු ලබා ගන්නේ බුදුසෙන්ස කියනවා ඒ කියන මිනිහට මොලෙත් තියෙනවා මනසකුත් තියෙනවා පිස්සු පිස්සු කෙලියට මොකුත් වෙන්නේ නැහැ. කල්පනාවකුත් තියෙනවා නම් ඉන්නට මගෙන් ගැලුමක් නැහැ කියලා. ඉතින් එතකොට අපි හිතමු මේ වගේ වැඩමුළුවකට නැත්නම් බණකට ඔක හුද්දට සැප පිඳපු කෙනෙක් ඇවිල්ලා නැත්නම් දරුවන්ට සැප පෙන්නන්න කතා කරපු කෙනෙක් ඇවිල්ලා නැත්නම් මට සැප දීපු අම්මට තාත්තට වැඳ වැඳ ඉන්න කෙනෙක් ඇවිල්ලා බැලුවොත් එහෙම කොහෙන් ගැලවෙන්නද කියලා ඒ කෙනාට ක්ලාන්ත වෙන්න ඉඩ තියෙනවා. සිහි නැති වෙන්න ඉඩ තියෙනවා. මේක නම් මේක ඇත්තට බුදුවණක් නක්. මේක ඇත්තටම කස්සක සූත්‍රේ නක්. මේක ඇත්තටම සංයුතනිකාය සඳහන් වෙලා තියෙනවා නම් අපි මොකද්ද කරන්න කියලා මට දැනටමත් පේනවා මූණු ටික නිකන් එන ගහච්ච තෝම් පිට්ටනිය වගේ වෙලා තියෙන්නේ. ඔළුව නිකන් හරියට නිකන් කාන්තාරේ ඔටුව ගහගන්නේ වැලි උලන් එනකොට පොළොවේ බිම ඒ වගේ තමයි. මොකද ඔය හැම කෙනාම දන්නවනේ අබ කාපු එකාගේ මොලේ දන්නවනේ. අපි මෙතෙක් කල් පෙන් කළපු හැටි දන්නවනේ. ඇහැට රස රූප පෙන්නඳ කනට කන රසායන ශබ්ද අසඳ නාසයට සුවඳ දෙන්න දිවට රසමසවුලු දෙන්න පස්සට විල්ලුද දෙන්න රටපු නැටිල්ල නමුත් මේකෙදී ඒ ඔක්කොම එක සැරේ මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි කියනවා වෙනුවට අන්වේ ඥානහරහා එහෙම නැත්නම් ණය විපස්සනාවෙන් සතුටක් ඇති කරන්න පුළුවන්. එහෙම නැත්නම් බණ ඇසීමෙන් සතුටක් ගන්න පුළුවන්. මොකද්ද ඒ? අපි යම් වෙලාවක දන්නවනම් සක්මන් කරනකොට හොඳට පයි හිත පිහිටපු වෙලාවේ ඇහැට පේන ඇහත් මගේ නෙවෙයි රූපෙත් මගේ නෙවෙයි. ඒ වෙලාවේ සද්ද තිබුණාට ඒ කනත් මගේ නෙවෙයි සද්දත් මගේ නෙවෙයි. ඒ වෙලාවට ගඳ සුවඳ ආවට නායෙත් මම නෙවෙයි මගේ නෙවෙයි ගන්න ගඳ සුවඳත් මම දන්නේ දිවට රස දැනෙන්නෙත් නැහැ. අර කයට පහ දැනෙන පහසේ හොඳට හිත තහවුරු වුණාම අනික හතරම අපිට බුද්ධි විඳින්න පුළුවන් අන්වේ ඥානෙන් ණය විපස්සනාවෙන් ණය ක්‍රමයට තර්ක ක්‍රමයට එකකට හිත ගියොත් ඒ දේ දන්නවනම් ඊතුරු පහෙන්ම අපි ඒ කනත් මගේ නෙමෙයි සද්දත් මගේ නෙමෙයි ඇහත් මම නෙමෙයි දකපු රූපත් මම නෙමෙයි විඥානිකුත් එතන නැහැ. ඉතින් එතකොට කෙනෙකුට හිතා ගන්න පුළුවන් දන්න අරමුණක හිත පවත්නවා නම් ඉඳගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රසවාස කියන්නේ කයේ හිත පැවැත්වීම නැත්නම් කායනුපසන. ඒකට ඇහැ තිබුණට මගේ නෙමෙයි. ඇහැට අපිට මේත් එක අරගෙන භාවනා කරන රූප පෙන්ුණට එයා හිත තියෙන්නේ ආනපානේ නම් පිම්බිමේනේ රූප මගේ නෙමෙයි. ඒතර ඉතින් චක්ක විඥානකුත් නැහැ. මොකද විඥානේ මෙතන හිර වෙලා තියෙන්නේ කාය විඥානේ. ඒතර සද්ද ඇහෙන්න පුළුවන්. ඒ කනත් මගේ නෙවෙයි, සද්දත් මගේ නෙවෙයි. විඥානෙකුත් නැහැ. රස පහස දෙකම නැහැ. අන්න මේක අත්දකින්න පුළුවන් නම් යෝගාවචරයට මේ කයෙහි හිත පවත්තන තාක් ආස්වාද ප්‍රසවාසයේ හිත පවත්තන තාක් පිම්බීම ඇකිලිමේ හිත පවත්තන තාක් ඉඳගෙන ඉන්න එකේ හිත පවත්තන තාක් මං ඇහෙන් නිවන් දැකලා තියෙන්නේ කණෙන් නිවන් දැකලා තියෙන්නේ නාසයෙන් දෙවන් දැකලා තියෙන්නේ දිවෙන් නිවන් දැකලා තියෙන දැන් කෙලස් යම් තාක් උපදින උපදින කයෙන් මේ දකින ආනාපානය හරහා විතරයි. මේක තේරුම් අරගන්න සමත භාවනාවේදී උගන්වන්නේ නැහැ. මේක විපස්සනාදී හොඳට මතක් කරලා තියෙනවා මේ අරමුණු පහෙම නටන හිත දැන් දැපලේ දමලා එක තැනකට දාලා තියෙන්නේ. ඒකෙන් කෙලස් උපදිනවා. අනිවාර්යයි. ඒ උපදින කෙලස් නිසා හතර පොලකින් දෝරේ ගලපු කෙලස් නැති වෙනවා. ඒක නිසා ඔබේ කාර්මුණක ඉන්න එක දන්නවනම් ඒකෙන් යම් ප්‍රමාණයක් කෙලස් උපදිනවා. ඒ ගැන සතුටු වෙයන් ඒ බව දන්නේ නැත්නම් කොහෙන් කෙලස් උපදිනවද කියලා දන්නෙත් නැහැ. ප්‍රමාණ කරන්න දන්නේ නැහැ. බුක් කීපින් නැහැ. පොත් ලැබීමක් නැහැ. ඒක නිසා අපි යම් වෙලාවක මේක දැනගෙන මගේ හිත තියෙන්නේ අසවල් අරමුණේ කියලා දන්නවනම් නැත්නම් ඇහේද කනේද නාසයේ දිවේද කයේද කියලා දන්නවනම් ඒ දැනීමම පරිච්ඡේද ඥාණයම එයාට වගකීමක් දෙනවා, වගවීමක් දෙනවා. ඊටු හතරේ කෙලස් නැහැ කියලා. ඒක නිසා අපි වාඩි වෙලා ඉන්නකොට ඇත් දෙක වහගෙන ඉනකොට අරමුණේ හිත හිටියේ නැහැ කියලා හිතන්නකෝ. ඒත් ඇහෙන් කෙලස් උපදින්නේ නැහෙනි. කනෙන් උපදින්නේ නැහෙනි. නාසයෙන් උපදින්නේ නැහෙනි. දියෙන් උපදී. ඒකට මේ සබ්බපාපත ආකරණම් කියලා මේකෙන් කෙලස් නොඋපදින ගතිය සමාදන් වෙන්නේ කවුද කියලා බලන්න. කවුරුවක්වත් ඒ බණ දන්නේ මේ ඉඳගෙන හෙල්ලෙන්නේ නැතුව එක තැනක ඉන්නකොට පස්පොලෙන් ගලන දෝරේ ගලන කෙලෙස්. ගලන්න ඉඩ තියෙන කෙලෙස්. අපි ඇහැ වාරණය කරලා තියෙනවා. කන වාරණය වෙලා තියෙනවා අපි කයේ හිත පවත්නවා නම් නාසයයි දිවයි අරස වෙලා තියෙනවා. කයේ හිත එimhe දඟලනවා වෙන්න ඇති ප්‍රශ්නයක් නැහැ. මේ කවදාකවත් මං අහගෙන ඉන්නවා කමටහන් සුද්ධ කරනකොට කවුරු හරි මේ පැත්ත ගැන හිතලා හෝ මේ පැත්තට හිත මෙහෙवला හෝ මේ භාවනා කිරීමම සපතක්. හරියන එක නෙමෙයි සැපත කියන්නේ. භාවනා කළත් සැපතක්. භාවනා කළත් කෙලස් නැහැ. මේ ගැන සමාදම් වෙන්නේ අනේ මෙච්චර භාවනා කරමුල දිබ්බ චක්කු ඥානෙ පහළ වුණේ නැහැ. මට පළවෙනි ධානය පහළ වුණේ නැහැ නේ කියලා අනේ කියන කතාවල් අහනකොට මේ කුස්සිය අම්මලා ගෙදර හිටියානම් මොන තරම් ගා ගන්නවද ගෙදර. කුස්සිය අම්මලා විතරනේ ගොයියොත් ඒකම තමයි. මේ ඇවිල්ලා නිකන් හිටියත් වටිනවා. මොකද ඒකට කියන්නේ මේ පැයේ රූප බැලුවේ නැහැ මම. මේ පැලුවේ මම සද්ද ඇහුවේ නැහැ. ගඳ නැහැ, රස නැහැ, පහස නැහැ. පහස තියෙනවා ආනාපාන වශයෙන්. අපිට පුළුවන් ද මෙහෙම සාතිකයක් gedara dure ඉන්න දැන් මේ වෙලාවේ gedara හිටියන කීයකින් වැగిරෙනවද? ඉතින් අන්නේ සතුට තුලින් විතරයි ඒ බුදුජානන්සේ පෙන්නන මේ සමාදන් වුණොත් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් බලන්න කොච්චර කෙරුවක්වත් හිත කෙලෙස්මනේ බේරෙන්න බෑනේ මායත් ඇවිල්ලා අපිටමයි සෞත්වෝ දාන්නේ කියලා කිව්වොත් තව වැටෙනවා. නෑ මෙලාටම අපි මායයට හතර පහෙන් හතරකට උත්තර දීලා තියෙන්නේ. පරියන්කේ ඉන්නකොට පහෙන් හතරට උත්තර දෙතයි දෙකයි 120 ඉතුරුලා තියෙන්නේ. මේ බව දන්නවනම් අපි කොච්චර භාවනා හිතේ යොදයිද? දවසේ කොච්චර වෙලාවක් වාඩි වෙලා පැත්තකටලා ඉඳීද? කෙරුවොත් දැඟලුවොත් පව්. මේකට මම පොඩි තව සාධක සූත්‍රයක් ඉදිරිපත් කරන්නම්. මේක සරුවච්චන් වහන්සේ මේම භාවනා කරන කෙනෙකුට කමඨාන් සුද්ධ කිරීම වාසයේ අනිවාර්යෙන් කරන දෙයක්. බුදුජානන්සේ සඳහන් කරනවා මහණෙනි උපදිනතා කෙලෙස් උපදින්නේ අරමුණක් ඇතුව. සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මනෝ අනාරම්මනා. අරමුණක් නැතුව කෙලෙස් උපදින්නේ නැහැ. තස්මින් යේව ආරම්මනේ පහිනේ තං කිලේසම් පජහත්. ඒ කෙලෙස් උපදින අරමුණ දැනගෙන ඒ අරමුණ ගෙවෙන කම්ම භවනා කෙරුවොත් ඒ කෙලෙස් නැහැ. දැන් ඒ නිසා අපි ඇහෙන් වෙන දෝෂ නැතිකරන්නේ කණෙන් එන දෝෂ නැති කරගන්න, නාසයෙන් එන දෝෂ නැති කරගන්න, දිවෙන් එන දෝෂ නැති කරන්න ආනාපානයම එක දිගට චිත්තක්ෂණ රාශියක් තිබ්බයි කියලා හිතමු. එතකොට අපිට පේනවා ආනාපානය නිසා මට යම් ප්‍රමාණයක් කෙලස් උපදිනවා. උඟ දෙනෙක් හිතන්නේ ආනාපානෙන් පිං උපදිනවායි කියලා. නෑ කෙලස් උපදිනවා. නමුත් ඒක ගෙවෙන කම්ම භාවනා කරපු කෙනාට හිතන දැන් ඒ කෙලස් ආනාපාන ගෙවෙනකොට කෙලස් ගෙවෙනවා. විනාඩි 20 30 ආනාපාන දිගේ යනකොට ආනපනේ සංසිඳෙනවා. එතකොට එයා දන්නවා දැන් රූප පේන්නෙත් නැහැ. ඇහත්මගේ නෙවෙයි රූපත්මගේ නෙවෙයි චක්කු විඥානෙකුත් නැහැ. සද්ද අහන්නෙත් නැහැ. ඒ නිසා කනත් මට නැහැ. තියනවද කියලා අතගාලා බැලුවත් දැනෙන්නේ නැහැ. නාසයෙන් ගඳෙන්නේ නැහැ. දැන් ආනපන තිබ්බ එක ගෙවන් වුණා තේරෙනවා. එතකොට එයාට කියන්න පුළුවන් දැන් පංචේන්ද්‍රයන්ගෙම කෙලෙස් උපදින්නේ නැහැ. මොකද දැක දැක දන දන ආනපන ගෙවුණා. ඉතින් කවුරු හරි හිතුවොත් එහෙම ආනාපානෙ වරච්චාම දත් අහලා දුන එකනේ හයියෙන් ආයතනයක් හුස්ම ගන්න ස්වාමීන් වහන්සේ දැන් මම මොකද කරන්න ඕනේ කියලා. අහනවා මං හුස්ම ගෙවුනට පස්සේ ආය හයියෙන් හුස්ම ගතර කවන්නේ නැද්ද කියලා. ඉතින් සැකනම් ගන්න වෙන කරන්න දෙයක් නැහැ නේ. ආය ඇහැට යන්න, කනට යන්න, නාසයට යන්න, දිවට යන්න, ආනපානට යන්න. නමුත් මේ ආනාපානෙ ගන්නේ gedara ගෙනියන්නවා සුරේක දාලා තේකට ගහ ගන්නවත් නෙවෙයි ගෙවම් කරන්නයි. ඉතින් මේ ආනාපානෙ ගෙවෙනව දන්නවනම් ආනාපානෙ නිසා ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කෙලස් නැහැ. ඒකට ගත්ත අඩේට ගත්ත ආනාපානයක් දැක දැක දැන දැන ගෙවුනා නම් එයාට මේ සංසාරේ දැනගන්න පුළුවන් මගෙන් පංචේන්ද්‍රියම දැන් සංසිඳලා තියෙන්නේ මට කෙලස් නැහැ. ඒ මොකද්ද ආනාපානෙත් නැහැ. ඉතින් මේකට සතුටු වෙන්න මේකට අනුග්‍රහ කරන්න මේකයි මේ භාවනා කරනකොට ලබන්නේ ලැබිය යුතු බලාපොරොත්තු විය යුතු දේ කියලා දැනගන්න කොච්චරක් බනහන්න වේද කියලා හිතන්නේ. කොච්චර කමඨාන් සුද්ධ වෙන්න වෙයිද කියලා හිතන්න. එහෙම කිව්වත් මෙතන ඉන්න කී දෙනෙකුට තාම තේරිලා නැද්ද කියලා හිතන්න. හෙටත් කමඨාන් සුද්ධ කරනකොට කීයක් જાති කියයිද? ඉතින් මේක බුදුන් දැක්කටම බණක් ඇහුවටම සංඝයාත් එක්ක ඇසුරු කරාටම හරියන්නේ නැහැ. ඒකට නුවණක් තියෙනවා. සසර පුරා දුවන තුරා දඟින දඟන මට මන්දන දඟලන හිත තුන පයින් දඟලන හිත තැම්පත් කරගත්ත හැකි වෙයි නුවණක් ඇතිනම් කියලා සින්දුවක් තියෙනවා. ඉතින් මම ඒක පොඩ්ඩක් හැදුවා මගේ වාසියට. සසර පුරා දුවන දුවන තුරා එහෙර දඟ දුවන පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් ඇතිනම් කියලා මම අර නුවණ කියන එක පොඩ්ඩක් ඒ කතෘතුමා කැමති නැතුව ඇති එහෙම කියනවට සතියක් තියෙනවා නම් ඔක තැම්පත් කරන්න පුළුවන්. ඉතින් තැම්පත් වීම භාවනාව කියලා දන්නවනම් අහයිද ආනබන තැම්පත් වෙච්ච අංශවල හයියෙන් හුස්ම ගන්නද නැත්නම් ආයේ බුද්ධානුස්සතිය පටන් ගන්නද එහෙනම් මෛත්‍රිය පටන් ගන්නද අසුබේ පටන් ගන්නද කියලා ඊ පටන් ගන්න හැම එකකින්ම වෙන්නේ අර තැම්පත් වෙච්ච එක විශ්සනේ. ඉතින් ඒක බුදුසසුන අපිට කියලා දීලා තියෙනවා. ඔය සියලුම ඉන්ද්‍රියන් එකවර බලන්න බෑ. ඒ නිසා එක ඉන්ද්‍රියකට හිත දාන්න දාපුවාම ඒකේ හිත තියනවා කියන්නේ අනික් ඉන්ද්‍රිය පහම නිවන් දැකලා. සමහරවිට අනික් ඉන්ද්‍රිය හතරම නිවන් දැකලා. එතකොට හරියට කියන්න පුළුවන් මගේ හිත දැන් තියෙන්නේ පයේ කියලා. ඉතින් දන්නවා එතකොට ඒක ඇහි නෙවෙයි, කනේ නෙවෙයි, නාසයේ නෙවෙයි, දිවේ නෙවෙයි, පයේ. හුස්ම තියනවා කියලා දන්නවනම් ඇහි නෙවෙයි, කනේ නෙවෙයි, නාසයේ නෙවෙයි, දිවේ නෙවෙයි, කයේ. මෙන්න මේ පිරිසිදුවට කියනවා පරිච්ඡින්න ඥානය හරියටම දන්න මගේ හිත මෙතන තියෙන්නේ කියලා. මෙන්න මේ දැනුම තිබුණට කියන්න ලියන්න දන්නේ නැත්තම් භාවනා කමටහනේ වැඩක් නැහැ. අපි ඉන්න ඉඩමේ අඩි 10ක් 15කට මණිකක් තියෙන ඉඩ තියෙනවා. ඉතින් අපි දන්නේ නැත්තම් අපි තාම මේ ඉඩ බිඳින ඉඟකක ඉන්නවා. කවුරු වෙලා කිව්වොත් මිනිස්සු උඹ උඹ මෙච්චර වටින මණිකක් උඩ ඉන්න උතන යට මණිකක් තියෙනවා. ඔක ගොඩ ගනින් එතකොට උඹ ගොඩ කියලා ඒක දන්නේ නැත්තම් මණික් ගලේ පය වැතුනට වැදුනට කණා ඇහිඳලා ගනීද කියලා තියෙනවා. ඒ නිසා අපි අනන්තවත් ඉඳලා ඇති චිත්තක්ෂණ හරියට දැනගෙන මම හිත දැන් තියෙන ආස්වාස් ප්‍රසාර. මගේ හිත තියෙන්නේ වම දකුණේ. කියලා මේක හරියට පිරිසිදු කරලා ලියන්න පුළුවන් නම් ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය බොහෝම දියුණු තැනකට එනවා. ක්ෂණ සම්පත්‍ය ඉපයුවයි කියලා වෙනවා. එයාට තේරෙනවා මගේ හිත චිත්තක්ෂණ මෙච්චර ගාණක් මේ අරමුණේ තිබ්බා. එතකොට නොකිය කියවෙනවා. ඒ වෙලාවේදී මම ඇහෙන් බේරිලා, කනෙන් බේරිලා, නාසෙන් බේරිලා, දිවෙන් බේරිලා හිත තිබුණ මෙතන ඒකේ කෙලස් ටිකක් තියෙනවා. ආනපනේ ගොරෝසු නම් ගොරෝසු කෙලස් ටිකක් තියෙනවා. ආනපනේ සියුම් නම් සියුම් කෙලස් ටිකක් තියෙනවා. ආනපනේ ගෙවුණ නම් කෙලස් ගෙවුණා. ඉතින් මේ විදිහට භවනා කරන්නත් මේ විදිහට දැකපු දේ ලියන්නත් පුංචි ඥානයක් තිබිලා බෑනේ. ඒ වගේ මෙහෙම ඥානයක් උගන්නන කිසිම විද්‍යාපීඨයක් ලෝකේ තියෙනවද කියලා බලන්න. අද මේ වෙනකොට ලංකාවේම තියෙන මම හිතන්නේ විශ්වවිද්‍යාල 10ක් 15ක්. එක තැනකවත් ඕක උගන්වන්නේ නැහැ. හොඳට රූප බලාපං. black and white නැත්තම් colored බලාපං. 3D බලාපං කියලා මේ රූප පෙන්වන්නනේ හදන්නේ. තවත් දෙකක් මැදි නම් වෙන හැකුත් දාගෙන බලාපං කියලා තමයි කියන්න හදන්නේ. සද්ද ඇහෙන්නේ නැත්නම් Dolby system ද නැත්නම් mono system ද මේ earphone කනටම දාගත්තොත් හොඳ සද්ද ඇහෙනවා. ඒ නිසා අහනවනම් අහපන් මෙන්න මගේ කටහඬ කියලා අනේ අම්මේ හැම පාරේ ඉන්න කාටම කන් දෙකේ වයර් දෙකක් කියලා. උමේ දැන් තනියම කතා කර කර යනවා. බලනකොට මේ මේ ටෙලිෆෝන් එක කන. මේ ළඟදි කෙල්ල දෙන්නේ ඔය බර්ත්ඩේ පාටි එකට පැන්න කෝච්චි පාර හරහා. කන් දෙකේ පොරොප්ප ගහගෙන කෝච්චි ඇවිල්ලා හැප්පෙනවා කෙල්ල දන්නේ නැහැ. මේ හැපැත්තේ යාළුවා බලබලා ඉඳද්දි මේ කෝච්චි එනවා පේන්නේ නැහැ. මොකද ඒ තරම් මේ ඒ ටිකටත් කනේ පොරොප්ප ගහගෙන පොරොප්ප කියලා කියන අර જાතියක් තියෙනවා ඊයෝපෝන් ඊයෝපෝන් කියන එක ගහගෙන තමයි වැඩ කරන්නේ. කාර් එලවන්නේ ඒක කර කර. පාර යන්නේ ඒක ඇදගෙන. බයිසිකල් පදින්නේ ඒක දැනගෙන. ඉතින් මොන කුණු හර පහනවද කියලා හිතා ගන්න බෑ. ඒසේ ගන්ධ රස පහසට අද චීන ජාත්‍යන්තර මට්ටමේ ඕනම සංග්‍රහයක් කියවලා බලන්න ඒගොල්ලෝ අපිට නැති ගඳ ඇති කරලා දෙන්න හැටි නැති රස ඇති කරලා දෙන්න හැටි නැති පහස දෙන්න කටයුතු කරන හැටි ඉතින් කොහේ හරි හැදෙයිද විශ්වවිද්‍යාලයක් ඔය එකේ මායя තමයි මේ හදලා දෙන්න කිව්වොත් මේ ලෝකෙ දිහා බලපුවාම අන්ධ භූත ලෝකයක් පේනවා. අන්ධ પરම්පරාවක් තියෙනවා. ඉතින් ආණ්ඩුවක් කියනවා අපිට උඹට රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ දෙන්න අපිට ඡන්දෙ දීපන්. හැබැයි කුසල ඡන්දෙ නෙමෙයි කාම ඡන්දෙ. කීදාහක් පිටිවල hina වෙවි ඉන්නවද ඡන්ද කාලෙට උඹට රූප පෙන්වන්නම්, සද්ද දෙන්නම්, ගන්ධ දෙන්නම්, රස දෙන්නම්, පහස දෙන්නම් කියලා අපිට හිතෙනවා නේ අපේ අපි කාලකන්ණි වුණාට අපේ දරුවා හරිම වාසනාවන්තයි. උන්ට පුදුමාකාර රූප જાතියක් පෙන්වන්න පුළුවන්. පුදුම ශබ්ද අහන්නේ. ගන්ධ රස පහත කියලා. ඉතින් මේක තමයි මායя කැනුන්ටත් මොලයක් කියන එකක් තියෙනවා උන්ට ගැලවමක් නැහැ. ඉතින් එහෙම ලෝකෙක විවේක ස්ථානෙට ගිහිල්ලා ඇස් දෙක වහගෙන සද්ද නැත්ැනකට වෙලා අර විවේකයේ වේ හුදකලාව ඒ කියන විස්රාමේ ලබන්න කෙනෙක් යනවනම් මොන්න තරම් නිහඬ විප්ලවයක්ද කියලා බලන්න. දැන් ওই කන් ඇස් පේන්නේ නැති නාට්‍යයක් මණ්ඩලාවට නම් ඕකේ මහා ලොකු දෙයක් එතන නැහැ. ගෙදර හිටියත් පේන්නේ නැහනේ. කන් ඇහෙන්නෙත් නැහැ. ඉතින් එතකොට නම් ඔය කැලියට ආවට කියලා වැඩක් නැහැ. ඔය ඉන්න මේ සතෙකුට සර්පෙකුට කාලා මැරෙන්න විතරයි වෙන්නේ. මං කියන්නේ එහෙම නේ උන්ටට හයියාතේ තියෙන පැංගිරි වයසේ කොල්ලෙකුට කෙල්ලෙකුට එහෙමනම් කියලා දෙන්න පුළුවන් වෙයිද? උඹේ ස්වේච්ඡාවෙන් විනාඩියක් ඉඳලා බලපන් ඇස් දෙක වහගෙන සද්ද නැත් තැනකට ගිහිල්ලා ගන්ධ රස පහස විඳින්න නැතුව ඉඳලා බලපන් මොකද වෙන්නේ කියලා. එතකොට කියන්නේ අනේ මෙච්චර පින් කරලා ඉපදිච්ච ඇස් දෙකට රූප පෙන්වන්න නැතුව පව් අපා. මේ සද්ද අහන්න නැතුව ගන්ධ රස පහත කියලා ඉතින් අපි යාළුවන්ටත් දෙන්නේ ඒක තමයි දෙමාපිය දරුවන්ටත් දෙන්නේ ওই බුදලේ තමයි අපි දෙමාපියන්ටත් දෙන්නේ ওই බුදලේ තමයි නමුත් එතකොට බුදුරජාණන්සේ කියනව නම් යෝවදන්ති නැති මයම් කවුරු හරි එහෙම මගේ ගැත්තේ ඇහැ කන තියනවායි කියලා කියනවනම් මම කියන කෙනෙක් නෙවෙයි එහෙම කියන එක නෙවෙයි ගෞතම සරුවචන් වහන්සේ. ඉතින් කවුද ගෞතම සරුවචන් වහන්සේ අනුගමනය කරන්නේ? ඔක්කොමලා බලන්නේ ඊගාවට එන මෛත්‍රී බුදුහාමරංගේ දෙච්සක් මහා පුරුෂ ලක්ෂණ සහිත 80ක් ව්‍යංජන සහිත රූපේ බලන්නේ නැත්තම් අම්මේ මොනතරම් පිනක්ද දඹදිව ගිහිල්ලා හරි ඒ ටික දැකපු නැති ටික බලාගෙන ඉන්න නැත්තම් ඔය සීරම මේ ටුරිසම් කරන කට්ටියගේ බයිලා මොකද ඒ කට්ටියට ගාණක් හම්බ වෙන්නේ නැහනේ ඔය ඒ දවස්වල දොළුකන්ද ප්‍රසිද්ධ වෙලාවේ අපිට කොළඹ යන්න නැහැ. දිග්ගටම වාහන. පස්සේ කවුරුත් තේරුම් ගත්තා පස්සේ දුක අපේ මහවරු කෙනෙක් කෙරුවේ. දොළුකන්ද ඉවර වුණාට පස්සේ ඔතන පිදුරු කන්දක් අහලා කෙනෙක් කියලා තිබුණා දොළුකන්ද යන ආයෙත් කියලා බෝඩ්ඩක් දාලා. මේ කාලපලයලයි කියලා. ඉතින් මේ ඔක්කොම පෙන්නන කටියේ මොකද්ද ගතමනාවක් හම් වෙනවා. මේ බුදුරජාන් වහන්සේ කියන දේ කරන්න මොනම ගතමනාවක්වත් ඕනේ නැහැ. ඉතින් එතකොට අපි එකකට හිත යොදලා මේ පහෙන් එකට හිත යොදලා ඒක කෙරෙත් මනාපමනාප ඇති කරනතෝ බලන හිටියොත් ආනපානෙ බලනවා. ඒකට මනාපමනාප නැහැ. ආනපානෙ දැක්කයි කියලා අපිට මොනව හම්බ වෙනවද? ඒ වගේම ආනපානෙ මොනවට තරහ වෙන්නද? සක්මන් කරනකොට පය තියෙනකොට උකට මනාප වෙන්න දෙයක් නැහැ නේ. අමනාප වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ අරමුණ හරිම නීරසයි. අපිට ඒ වෙනුවට ඔය කොල්ලෙක් අපි කිව්ව කොල්ලෙක් බහන ඌ උගේ කකුල බලන වෙනකොට කෙල්ලෙක්ගේ කකුල බලන්න තියෙනවනේ. හම්මා එහෙනම් නිවම්මයි. කෙල්ලෙකුට කිව්වොත් එහෙම මේ සක්මන් කරන ගමන් ළඟ ළඟ පාරේ යන කොල්ලෙක් දිහා බලන්න සක්මන් කරපන් කියලා මේ සතිය කොහෙවත් යන එකක් නෑ ඒකම හිටි. නමුත් බුදුරජාණන්සේ දෙන්නේ මොකද්ද? මේ උඹ උඹේම කකුල පොඩ්ඩක් කකුල දිහා බලන්නත් එපා. දැනෙන දේ බලපන්. උඹේම හුස්ම දිහා බලපන්. ඒකෝට අපිට හිතනවා හරිම ආත්මార్థකාමී කියලා. මේ මගේම හුස්ම බලන්න. ඒකෝට ඒක ආස නැහැ. ඒකයි කියන්නේ හැම කෙනාම Tamanට වෛර කරන. හැම කෙනා වර්තමාන මොහොතට වෛර කරන. හැම කෙනාම මම කියන එකට වෛර කරනවා. හැම කෙනාම මෙතනට වෛර කරනවා. ඒ නිසා කියනවා සතිපාසලේ අපි දැන් අද මේ වෙලාව යට සතිපාසල තියෙනවා. මම දැන් මෙතන කියන එකට හිත ගන්නයි කියලා. අරගත්තට පස්සේ ඔක්කොම හොල්මන්. ඕනෙම කෙනෙකුට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන හිත ගන්න ගොළු වෙනවා. මොන විදිහවත් ඒක විස්තර කරන්න බෑ. විස්තර කරන වචන මේ මොන භාෂාවකවත් නැහැ. මම දැන් මෙතන කියන තැනට හිත ගත්තොත් ඒක විස්තර කරන වචන නැහැ. ඉතින් කාගෙන් හරි ඇහුවොත් සතියට හිටියද මේ මම කියේ මම දැන් මෙතන කියන්නේ හිත ආවද කියලා ඔව් කොහොමද දන්නේ? ඉතින් උත්සාහ කරනවා කියන්නේ වචන නැහැ. ඒකේ තරම් ගැඹුරුයි. අපිට ඕන කෙනෙක්ගේ විස්තරයක් කිය හැකි අතන වෙච්ච දේ මෙතන වෙච්ච දේ ඉතිහාසයේ සහිතව මම දැන් කිය මෙතන කියන දැන් හිත ගන්න බෑ ඒ නිසා අපි එකට වෛර කරන එකට කැමති නෑ නමුත් නිවන තියෙන්නේ එතන නම් අපි අරමුණට හිත දාලා ඒ ඒකේ මේක රුචිත් නෑ අරුචිත් නෑ අරමුණේ ඉන්නකොට කොයි වෙලාවක හරි අරමුණ නොදැනෙන නොවැටෙන තාලට ගියාට පස්සේ එයාට දැනගන්න පුළුවන් උනොත් මේ අරමුණට පිංසිද්ද වෙන්න ඇහැකන නාසයේ දිව සන්තම් සිදුනා දැන් අරමුණත් සංසිඳුනා දැන් මං ඉන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැතුව ඒකට මම වචනයක් හොයලා දැම්මා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා. ඉතින් ඒකට හරියට මට කට්ටිය බැන්නා. මේ නැති වචන හොයලා දාලා මේ මේක සංකර කරන්න හදනවා කියන්නේ. අපේ විඥානයේ හැම වෙලාවෙම ඉන්ද්‍රිය බද්ධයි. අපි මේ ලෝකේ ලබන හැම ඥානයක්ම ඉන්ද්‍රිය බද්ධ ඥාන. ඒක ඔක්කොම කක්කා. මේ ලෝකේ ලබන හැම ඥානයක්ම වර්තමාන මොහොතේ වෛරය නිසා ලැබිච්ච ඥාන. වර්තමාන මොහොත තිබ්බනම් එච්චරයි දන්නේ. ආය වෙන මොනවාක්වත් ඉතිහාසෙ භූගෝල දැනගන්න ඕන කවන්නේ මොකද වර්තමාන මොහොතේ පිරලා තියෙන්නේ. අපි ඒක දන්නේ නැති නිසා අපි විවිධ පරිශන කරලා ඉතිහාසය හදනවා, භූගෝලය හදනවා, භෞතික විද්‍යාව කියනවා, රසායන විද්‍යාව කියනවා, ජීව විද්‍යාව කියනවා, নানা ආකාර දේවල් දන ඔය දන්නේ හැම වෙලාවෙම සතිය ඒ දන්නේ හැම වෙලාවෙම ක්ෂණ සම්පත්තියේ නැහැ. ඉතින් අපි ක්ෂණ සම්පත්තියට හිත ආවනම් මොකද්දෝ දැනුමක් ලැබෙනවා. වචන දාන්න බැරි. මම ඉන්නේ හිත එතන හිටින්නේ ඒ හිත කැමැති මායя ඉන්න පැත්තට. ඉතින් අපි දාලා ආනපන තම් සංසිඳන තනක් වගේ කියාට පස්සේ මේ භාවනාවේ මෙලෝ වශයෙන් යන්න පුළුවන් උග්‍ර ස්ථානයක් තමයි මේ ඉන්ද්‍රිය බද්ධ නැති ඥානෙට අනේක. හැබැයි එතනින් කතාව කෙලවර නෑ. නිකන් බටහිර ලෝකේ කියන කතාවෙන් තියෙනවා යටිහිත කියලා එකක් තියෙනවා. ඒකේ තමයි සෙල්ලම් කැල්ල තියෙන්නේ. ඒකේ තමයි වැඩි හරිය තියෙන්නේ මේ උඩ පේන දකින හරිය තියෙන බොහෝම සුළු හරියට මේ සිටීමක් අඳපුවා සිටීමේ තින්ත ටික වගේ. ඒක යට තියෙනවා අනුසේ කොටසක්. බටහිර මනසේකට කියනවා යටිහිත කියලා අපි දාගෙන දෙනවා සබ්කොන්ෂස් කියලා එකක්. ඒකේ තියෙනවා අපි සංසාර පුරා ගෙනියන කෙලෙස් මල්ල. අපි පුරාවට අපි ඇති කරගත්ත පුරුදු. අපි පුරාවට ඇති කරගත්ත ඇබ්බැහි. අපි පුරාවට ගෙනාවු කෙලෙස් කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද අපේ හිත අර උඩ මතු පිටම නටලා ඉවරක් නැහැ. අවුරුදු 100ක් හිටියා. කොයි වෙලාවක හරි කවදා හරි කවුරු හරි අරමුණක් අරගෙන අරමුණ ගෙවෙන කම්ම බලන හිටියොත් ඔන්න යටි තට්ටුව පේ. යටි තට්ටුව පේනවා මොකද්ද මේක යට තියෙන්නේ කියලා. ඒක දකින්නකොට පිස්සු ඇදුනේ නැත්තම් පුදුමයි. ඒක දකින්නකොට ඔළුව සහලවුවේ නැත්තම් පුදුමයි. මොකද මේ තාක්කල් මේක වහගෙන අපි මේ අසුචි පිරිච්ච කාලයක් අරගෙන පිටින් පින්තාරු කරලා තිබ්බා වගේ කුණු මස් පිටිච්ච කලයක් හැරගෙන පිටින් පින්තාර කරුවාගේ ඕක පෙන්න පෙන්න නැටුවට ඇතුලේ තියෙන එක දැක්කම හරිම අමාරු එක දකින. විශේෂයෙන්ම කියනවා මං සමාජශීලී වුණොත් කක්ක. තනි වුණොත් විවේක වුණොත් හුදකලා වුණොත් අර කියන යටිහිත දැක ගන්න පුළුවන්. මින් අපි හුදකලාවට බයයි. තනිකන් දෝෂ කියනවා. තනි වෙනකොට බයයි. එහෙම නැත්නම් කියනවනම් අඳුරට බයයි. වයසට යන්න බයයි. මැරෙන්න බයයි. අය අර නලවගෙන නටවගෙන තියෙන පෙන් ටික බලාගෙන ඉන්න පුළුවන්. කවුරුහට වීර පෞරුෂත්වයක් ඇවිල්ලා ඒ නලවන නටවන කොටස එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධ නැතුව යටි තට්ටුවේ මොකද්ද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට කියනවා සූර කියන්නේ වීර කියන්නේ ධීර කියන බුද්ධජනසේ පාවිච්චි කරා. සූර වීර ධීර. තතේව ධීරෝ තේරෝ අරහන්තං අපාපුනි. මේ මම කියන එක තුල මේ උඩ නාඩගම පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඒ යට තියෙන තට්ටුව බැලුවොත් හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි එකක් අසුචියක් වගේ වලක් යට තියෙන. ඒක අරගෙන තමයි අපි උදේ හවස ඇවිදින්නේ රැයට කාපුවාම බුදියා ගත්තාම හිතුව දෙවිතින් ඒකත් එක්ක ඊගාවාත්මනත් ගෙනියනව කක්කාව තමයි. ඕක දැක්කනම් දැක්කනම් ඒකත් මහා වීර ක්‍රියාවක්. ඒක දකින්න කියන එක ලේසි නෑ. ඒක නිසා අපි ඉන්ද්‍රිය බද්ධ කොටස් ඔක්කොම දැකලා ඔක්කොම දැනගෙන ඒක ගෙවම් කරලා ඒ මොනක්වත් ඉන්ද්‍රිය බද්ධ නැති තැනට ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා ඒකට අපි ආධ්‍යාත්මික ලෝකය කියලා කියනවා ආගමික ලෝකය කියලා කියනවා නීවරණ ටික යටපත් කරලා යට තියෙන එක බලන්න. එතකොට ඕන අපි කරපු අකුසල් පරණ අනුසේ ධර්ම එහෙම නැත්නම් ඇබ්බැහි ටික පුරුදු ටික එන්න පටන් ගන්නවා. කිසිම කෙනෙක් බලන්න කැමති නැහැ. කිසිම කෙනෙක් තමන්ගේ ප්‍රകൃතිය බලන්න කැමති නැහැ. අපි කණ්ණාඩියෙන් පේන ප්‍රകൃතිය බලනවා. කවුද ඇතුලේ ඉන්නේ මේක ඇතුලේ ඉන්නේ මොකಾದ කියලා දැනගත්තොත් ඔන්න නිල්ලම මම භාවනා කරේ එතන බෝඩ් එකක් ගහලා තියෙනවා. ඇතුලේ ඉන්න එක දැක්කොත් දුවන්න පටන් ගනී කියලා භූතෙක් දැක්කයි කියලා. අපි මේ අරගෙන යන ගමනේ අන්න ඒකට ගිහිල්ලා බලන්න බුද්ධෝත්පාද කාලෙක අපිට පුංචි අවස්ථාවක් ලැබෙනවා. ඒකට ගිහිල්ලා බලන්න manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිච්ච අයට විතරක් පුංචි අවස්ථාවක් තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න ක්ෂණ සම්පත්තිය උපයාගත්ත කෙනාට විතරක්. නැත්තම් හිත මම දැන් මෙතන කියන උපමානේ තියෙන කෙනාට විතර යන්න පාරක් තියෙනවා. අපේ හිත අතීත අනාගතේ නන්නත්තර වෙලා තියෙනවා අපේ හිත අරයමයා ගැන පිළිබඳ හැඟි හිත පහළ වෙලා තියෙනවා අතන මෙතන ගැන හිත හිතා ඉන්නවා විතර කිසිසේත්ම ස්පාසුවක් නැහැ. ඒක දෙකට කපපු පණුවෙක් වාගේ. අතට ගත්ත ගිනි අඟුරක් වාගේ. එහෙම නැත්නම් ගොඩ දාපු මාළුවෙක් වගේ සැලි සැලි තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා එතෙන්ද ගිය එහෙම නැත්නම් ඒක අත්දකපු රට්ටපාල ස්වාමීන් වහන්සේ රට්ටපාල සූත්‍රයේදී පෙන්නලා දෙනවා ඒ ටික යට දැක්කොත් වෙන සිද්ධිය. රට්ටපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ තාම වැදගත් නම්බුකාර සල්ලිකාර පවුලක එකම කොල්ලා. එයා දවසක් සවැත්නුවර ජේතවනා සවැත්නුවරට යනවා පොඩි ව්‍යාපාර කටයුත්තකට. යනකොට දකින්නම කවුදෝ කට්ටියක් ඉඳලා මේ වගේ බණ කියන. එයාට හිතනවා මේ ව්‍යාපාර දිවිතර ගමන මේ ගිහලා අහගෙන ඉන්න ඕනේ කියලා. අහගෙන ඉන්නකොට මේ සරුවචන්සේ ධර්ම දේශනා කරන වෙලාවක සරුවචන්සේ කියනවා ඔබට යටිහිත දැනගන්න ඕන නම් සංකලිකිතයක් වතු වගේ ඌ මේ නෛර්යානික ධර්මයේ දැනගන්නම් ගීගේ ඉඳලා බෑගොයියෝ කියලා. ගීගේ අතාරින්න කියලා. ඉතින් මෙතන මේ කහපාට ඇඳගත්තාට එකයි ඉන්නේ. අනික උඟ දෙනේ සුදු ඇඳගෙන ඉන්නේ කට්ටිය හිත නරක වෙයි කරන්න දෙයක් නැහැ. ඒකේ සූත්‍රය කියලා තියෙනවා. මේ තරම් ওই නෛර්යානික සද්ධර්මයේ අහන්න නම් ගිහි බන්ධනත් එක්ක බෑ කියලා. ඊට පස්සේ මේ රට බල බමුණු පරිබ්‍රාජකයා ඒ වෙලාවෙම තීන්දුව කරනවා ගිහි අතාරින්න ගිහිලා කියන අවසරය ස්වාංශ මම හරි කැමතියි ඔබ වහන්සේ වගේ කෙනෙක් හම්බ වෙච්ච වෙලාවේ මම ගිහි අතාරින්න කැමතියි මම පැවිදි කරන්න කියලා. ඒතකොට කියනවා ගිහි අතාරින්න කැමති වුණාට අම්මගෙන් තාත්තගෙන් අවසර ගන්න ඕන. ඉතින් ආයේ කෙලිම හිතා ගන්න ගන්නවා මම ගිහිල්ලා අම්මට කියනවා තාත්තට කියනවා අවසර ගන්න එනවයි කියලා ගිහිල්ලා උදේට කාලා බිලින් වෙලාක අම්මටයි කියනවා අප්පච්චිටයි කතා කරලා අම්මේ තාත්තේ මෙහෙම බණක් ඇහුවා ඒ මට හිට ගියා ඒක කියනවා මේ ගිහිගෙන් දැති කරන්න බෑ කියලා මට යන්න දෙන්නේ. ඒකට අම්මා කියනවා පුතේ උඹ මැරුණත් අපි වෙන් වෙන්නේ කනගාටුවෙන්. උඹට පණ තීදී අපි කොහොමනම් වෙන් වෙන්නද? වෙන්නේ ඉල්ලන්න එපා. දෙන්නේ ඉතින් රටපාල කුමාරයා ආයෙත් ටිකක් දවස් ඉන්න විවේක වෙලා කියනවා අම්මේ තාත්තේ මං හැරයක් ඉල්ලුවා. ඔගොල්ලෝ පැහැදිලිවම කව දෙන්නේ නැහැ කියලා මම නැවතත් අහිංසකව ඉල්ලනවා. මට මේ භ්‍රමචරි රකින්න දෙන්න. මට මේ ගිහි ගියා තාන්න දෙන්න. ඒතකොට අම්මා කියනවා දරුවා උඹේ මරණදීවත් අපි වෙන් වෙන්න කනගාටුවෙන් කරන්න දෙයක් නැති වුණත් පණ තීදි කොහොමඩක්වත් දෙන්න විදියක් නැහැ කියලා. තුන්වෙනි සැරෙත් ඉල්ලනවා. ඒතර කියනවා දරුවා මේ හත්මුතු පරම්පරාවෙන් ආපු ඔක්කොම තාත්තගේ පැත්තේ බුදලි මෙතන තියෙන්නේ. අම්මගේ පැත්තෙන් ආපු හත්මුතු පරම්පරාවෙන් බුදලි මෙතන තියෙන්නේ. දැන් උඹත් කියොත් ගිහිගේ අතහැරලා මේ තේරම රාජසන්තක වෙනවා. අපේ પરම්පරාවේ තියෙන තේරම සබ්බතරීම ඉවරයි. ඒක නිසා අනුකම්පා කරපන්. අපි කියන්නේ අහපන්. දෙන්නේ නැහැ. එතකොට මේ රටපාල කුමාරයා එතනම එතන බුම ඇතිරිලි නැති තැනක ගොම්පලෝක් කියනකෝ වැටිලා කියනවා එක්ක මරණ එක්ක පැවිද්ද කියලා. එතන වැටිලා කියනවා එක්ක මරණ එක්ක පැවිද්ද කියලා. ඉතින් අම්මා එහෙම හිතනවා රැයට බඩගිනිනකොට ඔක නැගිටි. නැගිටලා කයි කියලා. හ්ම් පස්සේ රටපාල කුමාරට විතරක් ගෑනු පස් දෙනෙක් ඉන්නවා. එතෙන්දි තමයි මේ ගෑනු කතාව එන්නේ. අර කට්ටියටම කියනවා ගිහිල්ලා මොන විදිහින් හරි මෝ පොළඹවගනින් කියලා. හ්ම් ඊට පස්සේ කියනවා යාළුවන්ට කතා කරලා උඹලා මෙච්චර සතුටින් හිටියන්නේ බලපන් මේ මනුස්සයාට විද්‍ය ඇවිල්ලා මේක පොළඹවගන්න කියලා. ඉතින් යාළුවෝ ඉලා කතාන්නේ මේ හාමුදුරු මේ රටපාල කොන උත්තර දෙන්න. ඊට පස්සේ යාළුවෝ ටික අම්මලත් එක්ක එකතුලා කුමන්ත්‍රණයක් කරනවා. මෙහෙමයි යන්නේ. මේකයි හිත දැන් හයි වෙලා තියෙන්නේ. අපි මෝ පැවිදි වෙන්න ඇරලා පස්සේ සිවුරු අරවමු. දැන් මෙහෙම හිටියොත් එහෙම දැන් තුන්වෙනි දවස කාලම නැහැ. ඊට පස්සේ අම්මා කැමති වෙනවා. පැවිදි කරලා සිවුරු ගලවන්න. ඉතින් ගිහිලා කියනවා මේ යාළුවෝ ගිහිලා කියනවා හරි මේ අම්මයි තාත්තයි අවසර දෙනවා පැවිදි වෙන්න කියලා. ඊට පස්සේ අම්මා තාත්තා ඇවිල්ලා කියන ඇත්ත. උඹ පැවිදි වෙන්න කියලා. රට්ටපාල කුමාරයා නාලා කාලා ලෑස්තිලා ගිහලා බුදුසසුනට කියනවා මම පැවිදි අවසර ගත්තා ගියා. පැවිදි වෙලා නන්නා දුන්න පැත්තකට යන. මම මේ පැවිදි වෙච්ච ඔක්කොටම කියනවා කවදාකවත් පැවිදිලා ගමේ නම් ඉන්න එපා. විනාසයි. ওই නෑදෑය කියන જાතිය පුදුමාකාර ලේමාපිල්ලු. එහෙම නැත්නම් කූඩැල්ලෝ. නන්නා දුන්න පැත්තකට යන. මං හිටිය අවුරුදු 3කුත් මාස 9ක් බුරුමේ පුදුම සතුටක් තිබුණේ කිසි කෙනෙක් දන්නේ මං කොහෙද ඉන්නේ කියලා. බුරුමෙට ලියුමක් දානවා නම් දෙකක් දාන්න කියනවා. මොකද එකක් තැපල් කාර්යයට එකයි හම්බ වෙන්නේ. හේ ලියුම් වැඩ කරන්නේ නැහැ. ටෙලිෆෝන් කරන්න ගියොත් ලෝකේ වැඩිම ගාණ තියෙන. දැන් තමයි යුවත් තියෙන්නේ. ඒ දවස්වල තිබුණේ නැහැ. යන්නෙත් නැහැ මෙලෝ සංසාරේ මිනිස්සේ. අනේ තිබුණ සතුටක්. මේ මූණු ටික පේන්නේ නැත්තම් දැන් උනත් මං හරිම සතුටු. මේවා පේනකොට මට ඉන්නේ මේ ටික විතරනේ නෑ දැන් ඉන්නේ. එතකොට මට බුද්ධම බයක් ඇති වෙනවා. මේ ගෙදර එක දාලා ආපුවාම ඒ අලිමන්දියට හරක් කියලා දැන් මෙතනත් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කමටහනක් ගන්න කියලා රහත් උනායි කියලා හිතා ගන්නව කතාව ගෙතියෙන් කියන්නේ. රහත් වෙලා ඉවරනාට පස්සේ ලොකු සතුටක් ඇති වෙනවා. මං කොහොම හරි කඩාගත්තා. ධර්මයක් ඇහුවා රහත් උනායි. ඒකට ඇතිවිච්ච සතුටට බුදුරජාණන්සේ වන්දනා කරන්න යන්න හිතෙනවා. ඇවිල්ලා සවැත් නුවරට ඇවිල්ලා සරුවචනාංශ සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම යම් හේතුවක් නිසා Brahmacharya රැක්කනම් ඒක වැසනීමකට කටයුතු සහිතයි ඔහිට බාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛින භව සංයෝජන මගේ වයි හොඳයි කිය. දැන් පින්නපාතේ යනකොට යන්නේ අර තමන්ගේ පරණ අම්මයි තාත්තයි ඉන්න සිටුමැදුර ළඟි. ඒ සිටුමැදුරේ කිසිම කෙනෙක් හාමුදුරුවෝ දකින්නකොට තරහ යනවා දැන්. කවදාකවත් පින්නපත් දෙන්නේ මේ අපේ පුතා හොරකම් කරගත්තේ මේ බුදුහාමුදුරුවෝ තමයි මේ තට්ටයෝ තමයි මේ හග්ගෙඩිය තමයි මේ සෝමපාලලා තමයි කියලා ලංකාවෙත් බයින ඉස්සර දවසේ බණ්ඩාරනාගර වෙඩිසිබ්බස්සේ සෝමපාල කතාවක් ආවා සෝමාරාම කතාවක් ආවා මේ ළඟදී හග්ගෙඩිය කතාවක් ආවා අපිට හොඳ හොඳ නම් උකාර හම්බ වෙනවා ඉතින් මේ කොයි එකා වැරද්දක් කළොත් අපි ඉතින් ගෙවන්න ඕනේ කම්පැනි කට්ටියනේ ඉතින් මේ ටික හම්බ වෙනවා රට බල හම්දුරන්න කිසිම දවසක පින්න පාතේ බෙදන්නේ නැහැ ඒ හම්දුරෝ යනවා පහු කරනවා මාලිගාව පහකොන්න යනකොට පිටිපස්සෙන් 16ක් එළියට එනවා නරක් වෙච්චි පිට්ටු කෑල්ලක් විසි කරන්න. ඒකට රටපාල හාමුදුරු අහනවා නංගි මේක විසි කරන්නද ගෙනියන්නේ කියලා. ඔව්. එහෙනම් මේ පාත්‍රයට දාන්න එතකොට පාත්‍රයට මේ 16 දානකොට අතේ සලකුණයි පයේ සලකුණයි දකින්නවා මේ අපේ ස්වාම පුත්‍රයයි කියලා අඳුරගන්න. අනිත ඔක්කොම දෙවුර වහල යනකොට අඳුරන්න අමාරුයි. දූවල ගිහිල්ලා කියනවා අම්මට අන්න අපේ ස්වාම පුත්‍රය ඇවිල්ලා ඉන්නවා මේ පින්ඳ පාති වටිනවායි කියලා. අම්මා කියන කදාකත් වෙන්න බෑ. එයා ගියේ එන්න නෙවෙයි. යම් හේකින් මේ ස්වාම්පුත්‍රයා නම් මම ඔබ දාස භාවයෙන් නිදහස් කරනවායි කියලා. තාත්තට ගිහිලා කියනවා බලන්න කියලා. යනකොට මේ රන්ට බාල හමුදුර ළඟ තියෙන පරණ ගේක කැඩිච්ච මේ බාගට කැඩිච්ච පිටියක් මුල ඉඳගෙන අර පිට්ටු කෑල්ල වළඳනවා. දැන් පිලුණු වෙච්ච පිට්ටු කෑල්ල. තාත්තා බලහන් ඉඳලා කියනවා මොකද්ද මේ කරන අපරාධේ? මෙච්චර ලස්සනට ඕන දෙයක් කන්න පුළුවන් යන්කෝ සිතුමාලිගාට මොකද්ද මේ කරන්නේ කැඩිච්ච එකක් ගාව ඉඳගෙන නරක වෙච්ච පිට්ටු කැල්ලක් වළඳන්න යන් කියලා. ඊට පස්සේ කියනවා දැන් අද පින්දපාත ඉවරයි. මේක ආයෙ වළඳන්නේ නැහැ අද දවසට කියලා. ඊට පස්සේ අහන මොකද එහෙනම් හෙටට කියන්නේ? ආ හෙටට දාන ඉන්නම්. ගිහිල්ලා කියනවා අඹුවට ඔන්න හෙට ඉන්නම් කිව්වා. දානෙට ලැහැත්ති කරපම් බැඩේ සිවුරු අරවන්න. ওই ගෙවල් වලට දානේ සංඛ්‍යා වඩම්මන්නේ වෙන මොන මගුලටවත් නෙවෙයි සිවුරු අරවන්න විතරයි. මෙච්චරයි වෙන්නේ. ඉතින් ගියාට පස්සේ අම්මා කරන දේ තාත්තා කරන දේ ඉඳ ගන්න ආසනේ දෙපැත්තේ වස්තුව ගෙනල්ලා කොට ගන්නවා. ඇවිල්ලා සූදු රෙද්දකින් වහනවා. ඊට පස්සේ හාමුදුර වැඩියට පස්සේ අර පරණ අඹුව පත් වෙනාටම කියනවා යම් ආකාරයට සැරසුනොත් ඒ පුරුෂයාගේ හිත නතු කරගන්න පුළුවන් ඉද ඒ ආකාරයට සැරසිලා ගිහිල්ලා නාඩගණ්ඩි ගන්න නටලා මෙයාගේ හිත නම්ම ගන්නේ කිය. ඉතින් අර අංගනාවත් වෙන ඇවිල්ලා අහනවා ඔයා ඔච්චර මේ Brahmacharya රකින්නේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා සුරංගනාවියෝ ගන්නද? ඒ ඇත්ත ඇත්තටම අපිට වැඩි ලස්සන දානේ කියලා අර පස්සේ නැවිල්ලා අහනවා රට බලහන් රට බලහන් නංගි මගේ භ්‍රමචර්ය සුරංගනාවල් සඳහා නෙවෙයි කියලා අර ගෑණිට නංගි කියනකොට පස් දිනාටම කලන්ත හැදලා වැටෙනවලු මන් දන්නේ ඇයි කියලා. මේකද තමන්ගේ ගෑනට නංගි කියලා කියනවා. දැන් අම්මා පළවෙනි ජවනි කාමෙන් පරාදයි. ඊට පස්සේ අම්මා කියනවා පුතේ මේ තියෙන තාත්තගේ බුදලේ මේ තියෙන අම්මගේ බුදලේ බලපන් මේ තීරම උඹෙන් පස්සේ රාජසන්තක වෙනවා. කරුණා කරලා මේක අරන ගිහිසප බුද්ධි විඳපන්කො අපිට දරුවෙක් දීපන්කො. මේක પરම්පරාවනේ මේ ආමුදු බලාගෙන ඉන්න දැන් ඔර්ලෝසෝ දිහා බලනවා 12යි 11යි 40යි වෙලා. ඊටස කියනවා එවනම් මම පින්නපාතේ යන්නම් කියලා. මේ කොලම් බල බල ඉන්න බෑනේ. දාහන බල නැත්නම් විජහාට දාන ටිකක් බෙදෙනවා. බෙදුවට පස්සේ මේ ස්වාමීන් වහන්සේ දාහනේ වලඳලා එළියට යනකොට එළියට යනකොට ගාතාවක් කියනවා ගැලවුණු ගැලවිල්ල. හරියට මේ මායයට බුදුජාණන් වහන්සේ කියන්න වගේ ඒ ඒ උපමාවේ කියන්නේ මුවෙක් කල්ලන්න මුවවැද්දෙක් මොකද්ද උගුලක් අටවන. අටල එක මුවා කැමැතිම જાති රසම සොරුවක් දාන. දාලා බලන ඉන්නවා. නමුත් මේ මුවා ඊටාම දක්ෂ එකෙක්. ඌ ගිහිලා රසම සොරුල කාලා උගුල ගස්සන්න නැතුව බේරලා යනවා. එතකොට අර මුවවැද්දා ඇඬු කඳුලෙන් බලන්නේ. ඕදෙහි මිගවෝ පාසං. මුවවැද්දාට කියනවා මිගවෝ කියලා පාශයක් දාන. පාශික කියන රසම සොරුලා. නාසදං වාකරං මිගෝ නමුත් මේ මුර්ගයා නැත්තම් මේ මුවා දැනගෙන ගුල ගස ගන්න නැතුව හැම විතරක් කනවා. බුත්වානි වබංගච්ඡාන. එයා කාලා විවේක තැනකට යනවා. කණ්ඩකේ මුව බන්දකෝ මුව වැද්ද ඇඬුව කඳුලෙන් බලනින්. ඉතින් මේ විදිහට භික්ෂුව දැනගන්න ඕනේ යෝගාවචර දැනගන්න ඕනේ විපස්සනා කරන කෙනා එම කාපන් ඒකේ ප්‍රශ්නයක් නැහැ මොකෝ අම්මා අප්පා කාලවත් හම්බෙච්ච නැති රසක් එතන තියෙන්නේ. හැබැයි කොක්ක ගස ගන්න එපා. හැම කාපන් කොක්ක ගස ගන්න එපා. මේක සදාචාරවාදියට තේරුම් ගන්න බෑ. විපස්සනා කරන එක නම් මෙතන තමයි යන්නේ. රූප බැලුවට කමක් නැහැ. පස්සතෝ චාපි රූපං සේවතෝ චාපි වේදනං කීයති නොපචීයති. රූප බැලුවට ඒකේ මනාබමන පහළ වුණාට ඔක දිගේ වැඩි දුර යන්න එපා. උඹ ආපහු වරෙන් අරමුණට සද්ද ඇහුවට ශබ්ද රසය දැරුවට මනාපමන පාලුණාට ඕක දිගේ කතන්දර ගොතන්න යන්න එපා. ආපහු වරෙන් අරමුණට ගන්ධ රස පහස ලැබුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක අභිරමණය කරන්න එපා, අභිවර්ධනය කරන්න එපා, අජෝසනය කරන්න එපා. ඒ තමන් ඇහැට, කනට, නාසයට, දිවට ගොදුරු වෙන දේවල් දිගේ ඇතුළට රිංගන්න යන්න එපා. ඕගෙන පුරාජේරු කතා කරන්න යන්න එපා. ඕක අභිරමණය කරන්න එපා. එතකොට යා කරන්නේ ඒ වෙනුවට නැවත ආරමුණට එනවා. ආපුවාම අර මුව වැද්දා දාපු කැම කාලා උගුල ගස ගන්න නැතුව ආපහු Tamange අරමුණට එනකොට මායя පරාදයි. ඉතින් එතෙන්ට එන්න කොච්චර සතියක් තියෙන්න ඕන. සක්මණේ කරනකොටම දැනගන්න ඕනේ මම සතිය පිරෙනවන්නේ. වමේ දකුණ හැබැයි මගේ හිත දැන් රූපයකට ගිහිල්ලා. පශ්චාත්තාප වෙන්නත් එපා. අබිරමණය කරන්නත් එපා. ඒ රූපේ බලබලා ඉඳදී මට පුළුවන් ද බලන්න සපයට හිත ගන්න. පයට හිත ගත්තා. පයේ තිබුණ විදියටම කරදරයක් නැතුව සති පිහිටියා නම් හිත පිට ගියයි කියලා අකුසල් වෙලා නැහැ. වෙච්ච අකුසලේ ධිට්ඨ ධම්ම වේදිනේ වශයෙන්ම ගෙවිලා ඉවරයි. වඩන ලද සතියෙන් නැවත අරමුණට ගැනීම නිසා. ඉතින් එතකොට රැස් වෙච්ච අකුසල ලබන ආත්මෙට ගිහිල්ලා විඳවන්න දෙයක් නැහැ. ඉතින් මේ ඉඳුරන්ගේ රස දැනුණත් ඒ ඉඳුරන්ට මත් නොවි. ඒව ගැන පූචානම් කතා නොකර අන්ධහර පාන්න නැතුව ඒකට රිංග ගන්න නැතුව ඉන්න එකට කියනවා දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැකපු දේ දැකුම් මතින් නතර කරපං. සුතේ සුතමත්තම් භවිස්සති. අහපු දේවල් ගැන කයිවාර කෙලින්න එපා. අරයට මෙයාට කට උරුකකට සම්පප්පලාව කතා කරන්න යන්න එපා. මුතේ මුතමත්තම් භවිස්සති. උඹලා හොඳ රස හොඳ සුවඳ හොඳ පහස විඳලා ඇති. ඕක උතනින් නතර කරපන් කාටවත් කතා නැරපාන්න යන්න එපා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. මට හොඳ පිරිසිදු අදහස් එන්න ඇති. නැත්නම් නව නිර්මාණ එන්න ඇති. ඌ ඔක්කොම කක්කා. ඔකේ වෙන්නේ සතිය කැඩෙන එකයි. ඔක්කොම ඌව ගැන ආඩම්බර වෙන්න එපා. කෝකටත් ඕක වෙනවා. කෝකිටත් ඕක වෙනවා. උඹ ගණන් ගන්න එපා. ඉතින් මේ පාඩමක් එන විශ්වවිද්‍යාලේ කියන්නොත් එහෙම විශ්වවිද්‍යාලේ කොහොම හිටියේද? දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් මුටි මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම්. මම ওই 96 බිරුමට ගියාට පස්සේ එහෙ කරනවා පොඩි ළමයි පැවිදි කරනවා මාස දෙකක මාසෙක නිවාඩුවක් තියෙනවා අප්‍රේල් නිවාඩුව මුළු රටටම සූ ගාලා බඩ යන. කිලින් කරන්න බැරුව බඩ යනවා ඒ කාලේ මොකද හරිම උස්නයි. ඉතින් ඒ කාලේ ළමයි ඉස්කෝලේ ගෙනියලා තමාවෙන් පන්සලට ගෙනලා පැවිදි කරනවා. ඉතින් මේ වගේ හෝල් එක 800ක් විතර දානවා. පැදුරක්වත් දෙන්නේ මේ කොටුවක් පෙන්නන ඔතන ඉන්නේ කියලා ඉච්චරයි. ඌ පැදුරක් ගේනවනේ පාත්‍ර ගේනවනේ තිවුරු ගේනවනේ පෑමහනකම් කරනවා. ඉතින් එතනේ චමිය සෑඩෝගේකට ආවා තෑහෙන ගානක් අපිත් හිටියා අපිත් තනි කකුලෙන් ඉන්න ඕනේ භාවනා කරන්න. ඉඳ ගන්නවත් ඉඳ නැහැ. සෙනග. ඉතින් ඉන්නකොට මේ මට ඇත්තට මේ ස්වාංශ හම්බෙන්න උනේ නෑ. ඒ ස්වාංශය ඇවිල්ලා එක බණක් විතර ඇවිල්ලා මම සමාන දෙකක් හිටියා. උන්ටටම සෙනග ඉන්න වෙලාවේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා පන්තියක ඊටාම දක්ෂ ළමෙක්. ගණන් වලට ඊටාම දක්ෂ ළමෙක් ඇවිල්ලා භාවනා කරලා සතිය පිටේවල. සතිය පිටලා ගියාට පස්සේ ගණන් තාත්තේ 100 100ක්ම බහැලා ගියලු ළමයා. ගණන් බැරි වෙලා ළමයා. ඉතින් අම්මා අඬ ගහනවලු ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ සතිය පිටවන්නේ ඉස්සලා ළමයට හොඳට ගණන් පුළුවන් දැන් ගණන් බෑ කියලා. ඊපස්සේ සයඩෝ ඒ ළමයට කතා කරලා ඇහුවලු පුතා මෙන්න මේම චෝදනාවක් තියෙනවා මොකද කියන්නේ කියලා. ඔව් ස්වාමීන් වහන්සේ කිව්වනේ පන්තියට ගියාට පස්සේ මොනවාරි ඇහෙනවනම් ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන්නේ. ඉතින් ටීචර් කතා කරනකොට මම ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරා මොනවා කිව්වද කියලා මම දන්නේ නැහැ කිව්වා. ඉතින් ඒක ඒ කියන්නේ ඇහෙන එකට හිත යොදනකොට ඇහිච්ච අන්තර්ගතේ මන් දන්නේ නැහැ. ගණන් ගන්නවද, චිත්‍ර කරනවද මන් දන්නේ නැහැ. ඉතින් මං ඊට පහුවෙන්ද මං ගණන් පේ. ඊට පස්සේ අවුල දැන් දෙවෙනි දවසේ තුන්වෙනිද දැන් එහෙම මෙනෙහි කරන්නෙත් නැහැ. ඒක නිසා දැන් ඊට පස්සේ දවස් දෙක තුන යනකොට ආයෙ ගණන් පුළුවන් වෙනවා කිව්වා. අම්මට බයයි හැබැයි. ටීචර්ට බයයි. ඒක නිසා ටෙලිවිෂන් එකක් බලනකොට හොඳ ගුණවර පැප්පෙන්නවා කියන කමන්නේ. බලනවා බලනවා බලනවා බලනවා කියලා ඔක දිහා බලන බලන ඔක රසේ නැති වෙනවා. මම මේ කරන්නේ ඇහෙන් රස විඳින එක කියලා ටෙලිවිෂන් එක බලනකොටම දන්නවනම් මම මේ මායයට කෙලෙස් උපදිනවා කියලා දන්නවනම් තව දුරටත් ටෙලිවිෂන් එකේ රසයක් නැහැ. නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාතේ යනකොට ප්‍රകൃතියේ නලගණක් රඟනවා. බීලා සංගීත වයමින් සින්දු කියමින් අංගපසංග පෙන්නෙමින් නටනවා. විශාල සෙනඟක් බලන්න. ඉතින් මේ සංසේ පින්නපාතේ වඩන ගමන් මේක දැකලා හිතනවා මේ අම්මන් නිසා කී දාහක් අපාය යනවාද කියලා. එතකොට මේ රංගනේ පේන්නේ කොයි තාලෙටද? ඒකෙන්ම rahat වෙනවා. ඒකෙන්ම rahat වෙනවා මොකද විශාල සංවේගයක් පහළනවාගේ ප්‍රසිද්ධ තැනක මේ වගේ පෙන්නකොට ඇහ කන දිවනාසය ගැන කිසිම තැකීමක් නැති මිනිස්සු අම්මෝ කාලයකට පස්සේ හොඳ දෙයක් දැක්කයි කියලා ආරක දිහා බලනකොට කෙලස් වැක්කිරෙනවනේ. බුරුමේ පණ්ඩිස්වාංශ කියනවා මල්වත්තකදී කොල්ලෙකු කෙල්ලෙකු එකට හම්බ වෙලා එකිනෙකා ඉස්සරහා ඉන්නකොට වැగిරෙන කෙලස් ප්‍රමාණය හිතන්නේ කියලා. කෙල්ල පිළිබඳ කොල්ලට පිළිබඳ හිත තියෙනවා. කොල්ලත් කෙල්ල විදි දෙන්න මෙහෙම ඇසුරු කරනකොට නිකමට හිතන්න කියනවා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින්. බුදුසෙන්සේ සඳහන් කරනවා පුරුෂයෙකුට ස්ත්‍රියගේ දැක්මක් විතර, ස්ත්‍රියගේ සද්දයක් විතර, ස්ත්‍රියගේ ගඳක් විතර, ස්ත්‍රියගේ රසයක් විතර, ස්ත්‍රියගේ ස්පර්ශයක් විතර වෙන කෙලෙස් උපදින දෙයක් නැහැ. ඊට පස්සේ කියනවා ස්ත්‍රියට පුරුෂයෙකුගේ දැක්මක් විතර, පුරුෂයෙකුගේ සද්දයක් විතර, පුරුෂයෙකුගේ ගඳක් විතර පුරුෂයෙක්ගේ රසක් විතර පුරුෂයෙක්ගේ පහසක් විතර වෙන දෙයක් ඇයි මෙහෙම පිළිමද හිත ඇති කරන බලාන ඉන්නකොට ගලන කෙලෙස් ප්‍රමාණය කොහොම හිටියද ඇත්තටම කියන්න වටින්නේ නැහැ කියලා හිතනවා එම් බන. නමුත් ඕගොල්ලෝගේ පෙන්කෙලින කාලේ ගිහිල්ලානේ දැන්. ඔය රූපෙ දිහා බලලා කවුරක්වත් ආයෙ කෙලෙස් උපදවන්නේ නැද්දකින් කියලා පව් උපදවා ගනි මේ හපුටු මෝනවල් දැකලා. ආච්චිගේ මූණ කණ්ඩ පූසි අඬනවා. ආච්චියේ පෝච්චියේ වතුර නටනවා ආච්චිගේ මූණ කන්න පොයි මොකද ආච්චිගේ මූණ කොණ්ඩ කැවුම් ගෙඩියක් වගේ පේන. ඉතින් පූසි යනවා පිටිපස්සෙන් කොණ්ඩ කැවුම් ගෙඩ ඔක්කොම පම්මල්ලේ කට වගේ දැන් දත් ඇරිලා ඕකට නම් ඉතින් රාගයක් එන්නේ නැහැ ඒක වෙනම කතාවක්. නමුත් අර පෙන් කරපු කාලේ ගැන පොඩ්ඩක් හිතන්නකෝ. අපේ අම්මයි අප්පච්චි කෝච්චි පාරසිකේ ගියාලු පේරදෙනේ ඉඳලා රීගල් එකට එනකම් මාතලම් බලන්න. බඳිත් ඉස්සෙල්ලා. ඉතින් අපිට යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි අර දොරගාවට ගිහිලා කියනවා අම්මට හොඳයි අප්පච්චිත් එක්ක යන්න රේල් පාරේ පීලි ගණන් කර කර සිල්වර් කොටක් ගණන් කර කර මාතල මඬ ඉලපත අරකට එලවන. ඒ අපිටත් අයිතිවාසිකම් තියෙනවා. අපි මොකෝ මාතල බලපුවාම වෙන්නේ. අපිට තහනම්. ඒ දෙන්නට බුලා 1936 මෑත කාලේ නෙවෙයි. ඉතින් එහෙම තමයි අපි දරුවෝ හදන්නේ. ඉතින් කාට හරි තේරෙනවා නම් මේ අපි මේ දරුවන්ට කියලා දෙන දේ සිද්ධාර්ථ මේ ගෞතමයන් වහන්සේ රාහුල කුමාරයට මොනවද දුන්නේ? හත් අවුරුදු වයසෙන් ගිහලා පැවිදි කෙරෙව්වා. දැන් කිව්වනම් ඒක සහගාන අපරාධයක් කියලා කියනවා. මොන අම්මෝ මොන තරම් අපරාධයක්ද මේ කිරි කටේ කිරි සුන්දරත් අඬන්සලා ගිහලා පැවිදි කෙරුවයි කිය. අපි ඒ විනෝඩ දෙන්නේ මොකද්ද? බැංක account එකක් දාලා දෙනවා. නැත්නම් කාර් එකක් ගෙනත් දෙනවා. එහෙම නැත්නම් ටැබ් එකක් ගෙනත් දෙනවා. ඊට ඇත්ති වෙන්න රූප බලපං පොසත් පවුල කෙනෙක්. ඇත්ති වෙන්න සද්ද જાති අහපං, ගන්ධ රස පහස විඳපං සතුටුයි. එතකොට බුදුරජාණන් කියනවා කුහින් සමන මොක්ඛති. මහාන එවැනි කෙනෙක් කොහෙන් ගැලවෙන්නද කිය. ඒ තරම්ම පාශයක්. තීදි බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා යං වදන්ති නතං මයං. යමෙක් කියනවනම් මේ මගේ ඇහැ කියලා එහෙම කෙන කෙනෙක් නෙවෙයි මං. යමෙක් කියනවනම් මේ දකින්න රූප මගේ ගැත්තේ පවතිනවා මං විදිහට පවතින කියලා මම කියන කෙනෙක් නෙමෙයි. ඔබ එහෙම කියන අයට ඔය ඔය ගිහිල්ලා තරවටු කරපන්. මම කවදාකවත් එහෙම කියන්නේ නැහැ. ඒක නිසා මං ගියේ පාරේ හුලඟක්වත් උඹලට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකම තමයි ඒ බණපදයේම තමයි කියන්නේ දිත්තේ දිට්ඨමත්තා. ඇස් ඇත්තේ නමුත් බී පොට්ටේක් විදිහට හිටපන්. චක්කු මාසේ අත ආන්දෝ. සෝතවා බදිරෝ යතා. කනට මොනවත් ඇහුනට කනකට ගන්න එපා. අඩු ගානේ භවනා කරන මේ කාලය ඇතුළත. පඤ්ඤවාසේ යත අමෝගෝ. කවුරු හරි දෙන්නේ හොඳටම තකතිරු කතාවක් කරගෙන ඉන්නවා. අපි දන්නවා උත්තරේ. කියන්න යන්න එපා. මෝඩෙක් වගේ හිටපන්. කවුරු හරි දඟලනවා කියනවා අරකට උදව් කරපන් මේකට උදව් කරපන් කියලා කොන්ද කැඩිච්ච කෙනෙක් වගේ ඉන්න කියලා කියනවා. මට කරගන්න විදියක් නැහැ. බැරිම නම් මලමිනියක් වගේ ඉන්න කියලා කියනවා. අතහත්ෝ සමුප්පන්නෝ සායේත මත සායිත. ඉතින් මෙහෙම කිව්වොත් සමාජය පිළිගන්නේ. අපිට පුළුවන් ද වික්තෝ ප්‍රතිබලව කාට හරි කියන්න ඔතනින් ගැලවෙන්න උත්සාහ කරපන් ওই වැඩ පෙන්වන්න ගිහිල්ලා ලකුණු දාගන්න ගිහිල්ලා අයියා වෙන්න ගිහිල්ලා අක්කා වෙන්න ගිහිල්ලා මුදුන වෙන්න ගිහිල්ලා පැහියා වෙන්න ගිහිල්ලා ගුරා වෙන්න ගිහිල්ලා ගා ගන්නව වෙනුවට කඳ මේක බේරගනින් බේරගන්න නම් මේ අඩු ගානේ ආයතන 10ක් තියෙනවා කියලා දැනගන්න එපායි. ඇහැ කියලා එකක් තියෙනවා රූප කියලා જાතියක් තියෙනවා. කන කියලා එකක් තියෙනවා ශබ්ද කියලා જાති. මම දැන් මොකේද පටලවිලි ඉන්නේ කියලා දන්නේ නැත්තම් කවුද දිනන්නේ? ඉතින් අපිට යම් ප්‍රමාණයක සාතිකයක් ලැබෙයි වාඩි වෙලා ඉන්නකොට නම් කය නලියයි. නමුත් අපි උඩුවංගන ඇද්දික හරි වාගෙන ඉන්නවනේ සද්ද නැහැ. ගන්ධ රස නැහැ. ඒ නිසා හුඟව දෙනෙක් හිතනවා ඒක සාධාරණ හුඟක් පව් වෙනවා අඩුයි. නමුත් අපිට හැමදාම ඇද්දික වහන භාවනා ශාලාවක ඉන්න පුළුවන්. මේ වගේ තැනක් කරද්දී ඒ නිසා කියනවා ඇස් දෙක ඇරලා ක්‍රියාවක් කරන ගමන් සක්මනේදී ඔළුව බේරගනි. සක්මනේදී හිත බේරගනි. සක්මනේ අරමුණ බේරගනි සක්මණේ සතිය බේරගනි ඉතින් කාට හරි කියන්න පුළුවන් නම් අනේ සාංශ ඊට වැඩිය මට එක පියවරක් වැඩිපුර තියන්න පුළුවන් වුණා මං ඊයේ 20ක් තිබ්බද 20ක් තිබ්බයි කියලා කොච්චර සාදු කියන්න වටිනවද කියලා. හරියට පුංචි බබෙක් ඇවිදින්න ඉගෙන ගන්නකොට අම්මට තාත්තට එන සතුට වගේ පියවර 20ක් තිබ්බේක නම් 21 තියනවා දකිනකොට කාට හරි දත් මදිනකොට එක දවසක සතිය පිටවන්න පුළුවන් නම් හිතන්න. කෑම කනකොට එක පිටක් වළඳන්න පුළුවන් උනායි කියලා හිතා ගන්න. නානකොට යනකොට එනකොට අඩු ගන්න වැසිකිලි කැසිකිලි කරනකොට එකක් නෑර සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. එක දවසක් ඇල්ලුවොත් ඊට පස්සේ ඔක දිගින් දිගටම දිගින් දිගටම අල්ලන්න පටන් කිසිම කෙනෙක් මේ ලෝකේ ඔකට සහයෝගය දක්වන්නේ ඕන කෙනෙකුට පුළුවන් කැහැලා මේ සතිය කඩන්න. ඕන කෙනෙකුට පුළුවන් අපිට බල්පල් දේශනා කරලා සතිය කඩන්න. ඒ නිසා කිසිම කෙනෙකුගේ සහයෝගයක් නැහැ. මොකද මේකට ඕනේ හුදකලා. මේකට ඕනේ කරලා තියෙන්නේ විවේකේ. මේකට ඕනේ කරලා තියෙන්නේ විස්රාමය. අපි ගෙදර දොර ඉන්නකොට කී දෙනෙක් විවේකේ කඩනවද කියලා බලන්න. කී දෙනෙක්ගේ මේ හුදේකලාව කඩනවාද කියලා අපිට කෙනෙක් අපි ළඟ ඉන්නකොට කතා කරුවේ නැත්නම් ඒක හරිනේ. අපි ඇඟිල්ලෙන් අල්ලන මොකොත් නම් තරහ වෙලාද කියලා හරි අහන. ඉතින් ඌව සා ගහනවනේ. ඌව සා ගහනවා. ඒ අර පොඩි වීඩියෝ පටියක් තිබ්බා ස්ටේෂනේ ඉන්නවා දෙන්නේ මේ කෝච්චි එනකම්. එකමණෙක් අන්දයි අනිත එකන පොතක් කියවන. ඉතින් අන්ද එක්කන ඔය ඉතින් කෝච්චි එනවා. ඒ මනසට පේන්නේ නැහැ. හැරමිටේ තියාගෙන ඉන්නකොට අර පොත කියවන එකන hina වෙනවා. ඒක පාට හනෝ ඇයි ඈ මෙයාට හිතෙන්නේ මෙයාට උසුළු විසුළු කරන වෙන්නේ නැති කියලා අනුමස කියන නෑ මම මේ පොතක් කියෙව්වා. ඒ පොතේ තියෙන එකට මට hina ගිය කියලා අනේ මටත් කියලා දෙන්නකෝ කියනවා. ඉතින් මේ මනුස්සයා කියනවා මේ නොණ්ඩි ගහන කෙනෙක් සම්මුඛ පරීක්ෂණයක් වගේ දෙයකට ගිහිල්ලා අහනවලු මොකද නමද නොණ්ඩි ගහන්නේ. ඉතියා කිව්වලු ඊය රැයට පතෝල කෑවේ ඒක නිසා කකුලේ නොණ්ඩියක් ආවයි. මට ඒකට hina වුනේ කියන අනුමස hina වෙලා අන්දයා කියනවා කියවලා මටත් දෙනවද කියලා. ඒතර අනුමස අහනවා පොතද කියලා නෑ ඔය S2 මම මැරුණාට පස්සේ වගේ ඇස් දෙක දෙන්න කියලා එයා ඉල්ලන්නේ. අපි මේ තියෙන ඇස් දෙකෙන් මොනවද කරන්නේ? ලෝකේ තියෙන ඔක්කොම ඔය 3D දේවල් අල්ලගෙන තියාන බලබලා කරන දේ. ඒ නිසා අපි තව කෙනෙක් ළඟ ඉන්නකොට අපිට කොහොමඩක්වත් බෑනේ ඇසුරු නොකර ඉන්න. අඩු ගානේ දෙමලිච්චෙන්ද බලන්න පුළුවන්ද කියලා ඉන්න. උන් කට්ටිය කට්ටියට කොච්චර කුච් කුච් කුච් කුච් කුච් කුච් කා තමයි ඉන්නේ. ওই භාවනා ශාලාව ළඟින් රිලව් රෑනේ යනකොට උන් ඔක්කොම ටෙලිෆෝන් කර කර යන. හ්ම් ආ හ්ම් හ්ම් ඕ ඌ කී කිය. උන් අතර තියෙන නිකන් පොඩි පොඩි කොමියුනිකේෂන් එක. ඒක තමයි මේ අපිත් තියෙන ඉතිරි සංගතිය තමයි. දෙන්නෙක් එකතුනොත් කචුකුචු. මොට්ට බලෙන් යවවලු එක අම්මා කෙනෙක් දවසකට පැයකට මේ පොල්ලතු පහක් වෙනවා දෙන්නේ කිව්වම කීයක් වෙනවද? එකක්වත් නැහැ. මේ සර් හොඳටම ගැහුවා කිව්වලු ඇයි යකෝ සර් කතා කරගෙන ඉන්න මිසක එක එක්කත් ඇතුළු කියන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේ කාව. එකෙක් නම් මේ පොල්ලතු පහක් වියන්න ඉඩ තියෙනවා. දෙන්නේ කිරුත් වැඩක් නැහැ. දෙන්නේ කෙකුතුනොත් ගියා. අපිට හරිය ආසයි ඇලි ගලි වාසයේ. මේකට කියන්නේ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා. ඒ නිසා අපිට තනිකම බයයි. අඳුර වෙනකොට බයයි. අපිට කවදා හරි මොනක්වත් නැතුව ඒ ඔක්කොම ඉඳුරංගෙන් තොරතුරු ඉන්නේ නැති විදිහට ඉන්න විලාව. ඒක තමයි මේ අපි මැරෙන්න ඉස්සලා කරන්න ඕනේ දේ. කියලා තේරුම් ගන්න පුළුවන් වුණා නම් මේ මනුස්සය මොන විදිය හැසිරෙILLක් හැසිරෙයි. හරියට රට්ටපාලා හම්දුව ගෙදෙට්ට ගියාට පස්සේ මේ පරණ අඹුවන්ගෙන් මේ අම්මගෙන් අප්පගෙන් ගැලවිලා එන්න මේ වස්තුවේ බුදලෙන් ගැලවිලා එන්න මොන්න තරම් දක්ෂකමක් තියෙනවද කියලා බලන්න. নিকමට හරි හැංගීමක් තිබ්බනම් මේ වස්තු භෝග ඔක්කොම අපරාධ රාජසන්තක වෙනවා මම මේකට ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා. එතන ගෑනු පස් දෙනාගේ එකෙකුට පිළිබඳ හිත පහළ වුණා නම් මොකද හිතෙන්නේ? මේ අම්මා කෙරේ දයාව කරුණාව පහළ වුණා නම් මොකද වෙන්නේ? එන්න බෑ. එතකොට උන්වහන්සේලාගේ කෙලෙස් පරික්ෂීන භව සංයෝජනෝ. ඉතින් එතෙන්ට යන අතර මග තමයි මේ අපි කතා කරන්නේ. අපිට වරින් වර හම්බ වෙනවා මෙලෝ දෙයක් හිතට මතක නැති වෙලාව. මේ ගිඩිනස් ඇවිල්ලා, අල්සයිමර් ඇවිල්ලා, එහෙම නැත්නම් මේ ඩයබටිස් නෙවෙයි. බලබල හිටපු අරමුණ දැක දැක දැන දැන නොපෙනී යනවා. ආ මේ වෙලාවට මේකේ පොඩ්ඩක් ඉඳලා මේ ඉඳුරන් තිබුණාට ඉඳුලන්ගේ ලණුව කන්නේ නැතුව මේක ගත කරන එක මේකෙදි වැදගත් නිවන නන් නෙවෙයි නිවනේ මේ පිට වැදගත් තැනක් කියලා කියලා දෙන්න තමයි මේ සාරිපුත්‍ර සාංශේ පොටක් පාදලා දෙන්නේ මේ ඉඳුරන් ආයතන 10 තේරුම් ගන්න. එතකොට තේරෙවි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ආයතන වලට කණ්ඩ දීලා බොණ්ඩ දීලා මොන්න තරම් කෙලෙස් ප්‍රයම් වගුරුනවාද. ඒ විතරක් නෙවෙයි අනික් අයටත් දෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අනික් අයටත් මේ ලස්සන රූප දීලා, ශබ්ද දීලා, ගන්ධ රස පහත දීලා තමයි කරන්න හදන්නේ. ඉතින් එතකොට මේ සරුවච්චන් වහන්සේ කියන යං වදಂತಿ යෝ ඉමන්ති යේ වදಂತಿ නතම්මයං. එහෙම කියන කැට්ටි ඉන්නවා. උඹලා ගිහිල්ලා මේ මනුස්සයාට ඒක බණ කියාපන්. මම කවදාකවත් කියන්නේ මේ ඇහැ මගේ කියලා. මම කවදාවත් කියන්නේ මන් දකින රූප මගේ වශයේ පවත්න්න පුළුවන් කියලා. ඒක නිසා ඔබ දැනගනින් ඇහැ කන දිවනාසයේ තියෙන අනිකුත් අය අතර මම ගිය පාරක හුළඟයක්වත් ඔබට දකින්න හම්බෙන්නේ නැහැ කියලා අන්නේ වෙන චිත්තක්ෂණ සමහර විටක පරියන්කේදී කලා ආතුරකින් අපි බුද්ධි විඳිනවා. අපි ඒ වෙලාවට බය වෙනවද නැත්තම් නිවනට ලං වෙනවා කියලා හිතනවාද කියලා ගත්තොත් සම්පූර්ණ විවෘත මාත්‍රකාව. සමහරුන්ට තේින්නේ ඒක තනිකන් දෝෂයක් විදියට. සමහරුන්ට තේින්නේ මම රැහින් අයින් කළා දැම්ම මම පාළු වුණා, තනි වුණා, බය වුණා කියලා. තව සමහරුන්ට දෙනවා මේ ජීවිතේ ජීවත් වෙද්දිම ඉඳුරංගෙන් සමු ගන්න පුළුවන් කියලා. හීනෙක නෙවෙයි. අවදි භාවයක. මැරිලා නෙවෙයි පණ තියෙද්දි. අසතියෙන් සීමුර්ජා වෙලා නෙවෙයි සතිය තියෙද්දි. ඒ නිසා මොනවා හරි වෙලාවක භාවනා කරන ඉලාදී මගේ හිත කොහෙද තියෙන්නේ මොකද උනේ කියලා දැනගන්න මම මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. අසත්‍යමත් වෙලා නැහැ කියලා බලන්න. එතකොට තේරෙනවා එක පැත්තක් තියෙනවා මේ ජීවිතේ ඉදුරණ්ඩ දාසකම් කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට වශී වෙලා නැහැ. එයින් පැත්තකටලා ඉන්න පුළුවන්. හරියට මේ එළවලු ටිකක් අරගෙන ඩීප් ෆ්‍රීසර් එකට දැම්මා. එළවලු ඩීප් ෆ්‍රීසර් එකට දැම්මොත් උගාකල් කුණු වෙන්නේ නැතුව තියන්න පුළුවන්. හැබැයි කන්න බෑ. ඒ වගේ මේ ඉඳුරන් ඔක්කොම ඩීප් ෆ්‍රීස් කරන්න පුළුවන්. එතකොට දීර්ඝායුෂ වෙනවා. එතකොට ලෙඩ සුව වෙනවා. එතකොට මේ බුදුඥාන්සේ දේශනා කරතුනවා ඒ කායනෝ ඇම්බික්ක වේ මග්ගෝ සත්තාන විසුද්ධිය. ඒතකොට විසුද්ධියක් සිද්ධ වෙනවා. සතිපට්ඨානේ වඩනකොට හිත එහෙම තැම්පත් වෙනකොට පස්සද්ධියට පස්සම්බණයට ලක් වෙනකොට විසුද්ධියක් ඇති වෙනවා. ඉතින් මං හැම තැනම ওই සතිපාසලේ ගියාම බෞද්ධයන්ට මතක් කරලා දෙනවා මේ මිනිස්යාගේ විසුද්ධිය පිණිසනේ එකයි සතිය විතරයි කියලා. කිසිම කෙනෙක් අහලවත් නැහැ. කිසිම කෙනෙක් දන්නේවත් නැහැ. අපි අහනවා විවිධ තැන් වලට. ඊළහනම සතිය කියන එක දන්නවද? ඔව්. මොකද්ද සතිය කියන්නේ? මේ සඳුදා අඟහරුවාද බදාදා බාතන්දා සිකුරාදා සිකුරාදා අපි දන්නවා සතිය. ඊට පෙර දිනේ පොඩි කිල්ලෙක් ලියනවා සතිය සතිය දින හතකින් යුත් සතිය ඒක නෙවෙයි දැන් අපි දන්නා සතිය එක චිත්තක්ෂණයකට මේ සතිය කියන්නේ බෞද්ධයාට මතක නැති වෙලා ඉඳුරම් පිනවීම නිසා ඒ නිසා බෞද්ධයාට අමතක වෙන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් මම දැනගන්න ඕනේ මේකයි මේ ගන්න තියෙන පාඩම ඒකයි බුදුසසුන මේ කතක සූත්‍රයේ දේශනා කරන්නේ ඒකයි මේ රට්ටබාල හාමුදුරුව කියන්නේ ඕදහිමිගෝ පාතං නාසදං වාකරම් මිගෝ. පුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිගබන්දවෝ. බුදුදහම අපිට ක්‍රමයක් කියලා දීලා තියෙනවා හැම කාපං උගුල ගස ගන්න නැතු. ඒකම තමයි සාරිපුත්‍ර සාංශිකනෝ පටන් ගන්න කොහොඳ උඹට මේ කෙලෙස් වගුරුවන පොටවල් 10ක් තියෙනවා. අන්‍ය පොටවල් 10 දැනගෙන කොහෙන්ද දැන් කෙලෙස් වගිරෙන්නේ කියලා පොඩ්ඩක් බලපන්. ඒකට උඹට තේරෙයි ඔබ කාටද පහඳින්නේ කියලා කාටද කඹරන්නේ කියලා. එතකොට ලොකු සංවේගයක් එනවා. බුදුන් කෙනෙක් පහළ වෙලත් මිනිස්සෙක් වශයෙන් ඉපදිලා චන සම්පatti කියලා හිත හිත හිටියත් අපි මොකේද පොර දාන්නේ. කොයි වෙලාවක හරියේදී දෙක චිත්තක්ෂණයක් දැනගෙන මම කිසිම කෙලෙසකට පොහොර දැම්මේ නැහැ මං දන්නා මගේ හිත තියෙන මේකේ කියලා කියලා දන්න හිත මෝහ පටල සියල්ලම කපන යගදාවක් වගේ සංසාරේ පුරාගෙන මොහොපටල එක චිත්තක්ෂණයක් අපලා කියනෝ නෑ. මම දන්නවා මගේ හිතේ තියෙන අසවල් තැන. ඒකේ මෙච්චරක් කෙලෙස් එනවා නම් එනවා නැත්තන් නෑ කියලා. අන්න ඒක විතරක් කමඨාන් වාතාවර දාන්න පුළුවන් නම් නිවන කනගා. නිවනට බොහොම කිට්ටුයි. දැන් ටික ටික ටික ටික කමඨාන් වාර්ත හැදීගෙන එනවා. අපේ මේ වැඩමුළු නායකත්වයෙන් මයින් අහනවා කම්මැලි හිතිලාද කියලා මට. මට කම්මැලි වෙලා නෑ. ඉතින් කිව්වත් එක නැතත් එකයි ඉතින් තමයි ප්‍රශ්න 10ක් ඉදිරි කරා. ඒක වෙනම කතාවක්. එහෙම කම්මැලි වෙන්න දෙයක් නැහැ මේකේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ওই ප්‍රශ්න 10 තියේදී අද ලැබෙන ප්‍රශ්න මීට වැඩිය මේ කාරණාව තේරුම් අරගෙන ඇති වෙච්ච හැටි ඇති හැටි එල්ලියන්න නැත්තම් මේ හැම කාලා උගුල ගස ගන්න නැති වෙන්න සියලු දිනාටම අර බුත්වා නිවාපංගච්ඡාම කියන මෝ පොව්වෙක්ගේ තියෙන ඥානය හෝ පහළ වෙන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා